දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙන අපි tempත් වෙමු ඒකලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමං චාවුසෝ කුසල මූලං අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං ඉදං උච්චතාවුසෝ කුසල මූලං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ ඒ පිරිසට පාඩම් පන්ති උගන්වන වෙලාව ඒ පාඩම් පන්තියේදී මාතෘකාව වෙන්නේ සම්මා දිට්ඨිය. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අවශ්‍යයි මේ නිතරම මේ ශාසනයේ ශ්‍රාවකයෝ සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියලා කියනවා. යත්තන්ට ඒක තේරෙනවද? එහෙම නැත්නම් මොකද්ද එකෙන් අදහස් කරන්නේ කියලා සාරිපුත්‍ර සාංශේ පන්තියට ඇවිල්ලා හරියට පන්ති බාර ගුරුවරයා වගේ එහෙම නැත්නම් විෂය බාර ගුරුවරයා වගේ පන්තියෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මම පස්සේ ඒ පන්තියේ ඉන්න කෙනෙක් එහෙම නැත්නම් ඒ සභාවේ පරිශදයේ ඉන්න කෙනෙක් කියනවා දුරතෝපිකෝ මයං ආවසෝ වාගච්ඡයාම ආයස්මතෝ සාරිපුත්තස්ස සම්තිකේ ඒ තස්ස භාසිතස්ස අත්තමඤ්ඤාතු ඇත්තටම ස්වාමීන් වහන්සේ නැත්තම් ටීචර් කතා කරලා කියනවා ඇත්තටම අපිට මේ වගේ ප්‍රශ්නයක් අපෙන් අහන වෙලාවෙ නෙමෙයි අපේ හිතට ආවත් අපි දුරසිත හොයාගෙන ඉන්නේ ඔබ වහන්සේ තමයි. ඉතා කරුණා කරලා සාදුවතයස්මන්තා යේව සාරිපුත්තං පටිභාතුං ඒතස්ස බාසිතස්ස අත්තෝ. අනිහසංස හරි හොඳයි ඔබ වහන්සේම ඔබ වහන්සේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේක දෙන්න හොඳම කෙනා ඔබ වහන්සේ ඇත්තටම අපි ප්‍රශ්නේ අහන්න තිබ්බේ ඔබ වහන්සේම ප්‍රශ්නේ අහුවේ කියලා. ඉතින් ඒක තමයි එදා පැවතිච්ච අධ්‍යාපන ක්‍රමය. ඉතින් අනෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තේනාවුසෝ සාදුකං සුනාත මනසිකරෝත භාසිස්සාමි කියලා එහෙනම් ඇවත්නි කන්නමාගෙන අසව් හොඳට හිත තබාගෙන යූ මම ඔන්න කියන්න හදන්නේ කියලා පරිසරය සකස් කරනවා. ඒ කියන්නේ ධර්ම ගෞරවය පිහිටනවා. එහෙම නැත්නම් පන්තිර ගම අද මම උකණ්ඩ හදන ධම්මාදිට්ඨිය ගන්න ගන්න කළු ලෑල්ලට යන්න ගන්න පොත ලියා ගන්න එහෙම නෙවෙයි. දන්නවද සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? එතකොට මේගොල්ලෝ ආරාධනාවක් කරනවා අනේ ස්වාමීන් වහන්සේ ගැත්තාට අනුකම්පා කරලා ඔබ වහන්සේම කාරණාව කියලා දෙයි. එතකොට දැන් වෙන පරිසරයක් දැන් කියනවා එහෙමනම් සාදුකං සුණාත මනසිකරෝත භාසිස්සාමි මනාකොට අසව්. මනාකොට සිත්තිලා ධාරණය කරව. මම දැන් ඔන්න බුද්ධ භාෂිතාව නැත්තම් ධර්මයක් දේශනා කරන්න හදන්නේ කියලා. ඒකට අවශ්‍ය ඉතිහාසෙයි පසුබිම සකස් කරනවා. අද මේක නෑ අධ්‍යාපනයේ. අද තියෙන්නේ ගුරුවරයා කියනවා මොකක්ද යක් අර පුනීලට වක් කරනවා. යන්නේ කොහටද කියලා දන්නේ නෑ. ඒක අදාළද දන්නෙත් නෑ. මේක එහෙම නෙවෙයි. ඒ ඝනදිනුවේදී සාරි සරුවච්චන් වහන්සේ පවා තේනයි බික්කවේ සාදුකං සුණාත මනසිකරෝත භාසිස්සාමි කියලා කියනකොට සහලවනවා. ඔන්න මහණි එහෙනම් මම දේශනා කරනවා මනාවකට අසව් හොඳට සිත තබා ගනිමු කියලා. එහෙම නොවුනොත් එහෙම ඒ ශ්‍රාවක පිරිස නැත්තම් ඒ පරිශදය එහෙම ලෑස්ති නැති වෙලාවක බණ කියනවනම් ඒක දේශකයන් වහන්සේට ආපත්‍ය සිද්ධ වෙනවා. නුසුදුසු තැනක නුසුදුසු වෙලාවක ධර්ම හෙලි කරයි කියලා. ධර්ම හෙලි කරන්න ඕනේ. ඒකට ලෑස්ති පිරිසක් ඒ සඳහාම සැදී පැහැදී ඉන්න වෙලාවක. ඉතින් ඒකයි මේ කතාවේ මේ සූත්‍රේ පටන් ගන්නකොට තියෙන ජවනිකාවේ. ඉතින් ඒක සාමාන්‍ය මේක මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් නේ. හැම එකේම ওই ටික ලියනවා. ඒක සම්ප්‍රදායක්. ඒ මොකද කියවන කෙනා දැනගන්න ඕනේ මේ සුදුසු තැන මිසක් අධර්මයේ ආවට ගියාට දාන්න බෑ. ඒකට සූදානමක් ලකලෑසියක් එතකොට ආර ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ කියලා සාරිපුත්තස්ස සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පසු අදන් අස්සනවායි කියලා කියනවා. එහි කියලා කියලා එකක් තියෙනවා. ඉස්සර අපි පන්සල්ල බණ කියනකොට බණ ආසනේ ගාවේ එක්කෙනෙක් ඉන්නවා එහි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ මොකද ඒ යාවත් අඩු ගන්න මේ දිගට බණහන්. ඒ නිසා එහි යා කියලා අපි ආර කියන්නේ. හොඳට සිල් ගත්ත සිල් දන්නේ උපාසක මහත්මිය කුඳුර සුදු ඇඳගෙන නිතරම සරුවද්දේ ස්වාමීන් වහන්සේ බණ කිනොට එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහි ස්වාමීන් වහන්සේ කියනවා. මේ පාලි මේ කතෝලික ආගමේ ආමේන් කියලා තමයි ඉවර කරන්නේ. හැම එකම ආමේන් ආමේන් ආමේන් කියලා පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ඒ ටික තියෙන එක තමයි <coughs> ධර්මයේ ලේඛන ක්‍රමය ධර්මයේ කටින් කට පැවිදලා තියෙන ක්‍රමය. ඉතින් ඒකෙදී මේ මේ සම්මා දිට්ඨිය කියන එක සාරිපුත්‍ර සාංශගේ පළවෙනිම හෙලි දැක් හෙලි කිරීමයි අපි ගත්තේ එලි දැක්වීම යමෙක් අකුසලයේ දන්නවද අකුසල මූලයේ දන්නවද කුසලයේ දන්නවද කුසලයේ මූලයේ දන්නවද එත්තාවතාපිකෝ ආවුතෝ අරිසාවකෝ සම්මාදිට්ඨි හෝති මෙත මේ පමණකින් ඇවත්නේ ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨියට එනවා අකුසලයේ දන්නවා අකුසල මූලයේ දන්නවා කුසලයේ දන්නවා කුසල මූලයේ දන්නවා එතකින් සම්මා දිට්ඨි වෙනවා උදුගතාත දිට්ඨි ඔගේ දෘෂ්ටිය ඍජු වෙනවා ඒකට කියනවා බණ අහනකොට ලැබෙන ආනිසංසයක් තමයි දිට්ඨිජු කම්ම තමන්ගේ දෘෂ්ටිය දෘෂ්ටිය ඍජු වෙන්න පටන් ගන්නවා වක චපල වංචනික දෘෂ්ටිය චපල දෘෂ්ටිය එන්නේ එන්නේ එන්නේ ඍජු වෙනවා ඉතින් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම ඍජු දිට්ඨියක් එහෙම නැත්නම් පුළුල් දිට්ඨිය කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් අපේ හිත එහාට මෙහාට හරියට වැනෙන සුළුයි. අන්න එහෙම නැතු උජුගතාස දිට්ටි. ධම්මේ අවිච්ඡප්පතා දෙන්නේ සමන්නාගතෝ. එයාට ධර්මයේ පිළිබඳව වෙන කිසි දෙයකට වැඩිය බුදුම නොසලියන සද්ධාාවක් පහළ වෙනවා. ආගතෝ ඉමන් සද්ධම්මන්ති. යා මේ ධර්මයට බැසගත් කෙනෙක් වෙනවා. ඉතින් ඒ දේ වෙන්නේ බණහපු පමණකින් නෙවෙයිනේ. ඒක අර සුනාතමදි ධාරේත තියන හිතේ තියාගෙන. ඊට පස්සේ මානසික කරෝත ඒ අණුව මෙනෙහි කිරීම කරන්න. අපි කියනවා භාවනා කරන්න ඕන කියලා. එතකොට තමයි ඒ කෙනා එක විදියක රේඛීය ක්‍රමයකට අකුසලයේ දැනගෙන අකුසලයේ මුල දැනගන්න. අකුසලයේ දන්න කෙනාට විතරයි අකුසලයේ ගෙවම් කරපු කෙනාට විතරයි කුසලයේ දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට එයාට කුසල මූලයේ දැනගන්න පුළුවන්. එතකොට ඒ එක එකකට අකුසල කියන්නේ මොකද්ද අකුසල මූලය මොකද්ද කුසලයේ කියන්නේ මොකද්ද කුසල මූලය කියන එක හැම තැනකදීම කතමංච ආවුතෝ අකුසලං ඊට පස්සේ දස අකුසල් පෙන්වනවා අකුසල මූලය ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං ඊට පස්සේ කුසලය මේ දස අකුසල් නොකර සිටීම ඒකෙන් විරමණය ඒකෙන් වැළකී සිටීම කුසල මූලය අලෝභෝ අදෝසෝ අමෝහෝ ඉතින් කොහොමද මේ සම්පූර්ණ කෙලස් බරිතක ජීවිතයක් ගත කරපු පෘ탁ජන කෙනෙක් මේ විදිහට අලෝබදෝ සමෝහ අවබෝධ කරගන්නේ නැත්නම් දැන් මම ඉන්නේ ලෝභේ නෙවෙයි අලෝභේ මම ඉන්නේ දෝෂේ නෙවෙයි අද්වේෂේ මම ඉන්නේ මෝහේ නෙවෙයි අමෝහේ කියලා ඒකේ නා තේරුම් ගන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේ තේරුම් ගත්තට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තට හරියන්නේ නැහැ ඉතින් ඒක නිසා අපි මෙතෙක් කරගෙන ආපු විවරණ මාර්ගයේ දිගේ අපි ඉදිරියට ගියොත් යම් වෙලාවක යෝගාවචරය ගීගියත් ඇහැරලාවිලා ඒකේන මේ වගේ තැනක ඉන්නකොට කටුකොහලයි තමයි එච්චර ඉතින් අර gedara dure වගේ පොත්තන් තදකල පමණින් දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව තැවෙන මනසකින් ඉන්නවා නම් මේ ඊට වැඩිය කොච්චර හොඳද gedara හිටියානම් මේ රැයට කාලා බුදියන්නත් තිබුණා, පත්‍රේ බලන්නත් තිබුණා, ටෙලිවිෂන් බලන්නත් තිබුණා, නෑදෑයත් එක්ක කට අර්ථාගෙන ඉඳක් තිබ්බා කියලා මේ ඇවිල්ලත් පශ්චාත්තාප වෙන හරියට පිරිස් ඉන්නවා. මේ භාවනා මධ්‍යස්ථානවල ඉතින් එහෙම නැතුව ඒ ඒ පරිසරේ මේක කරන්න බෑ. මේක හරියට ඔපරේෂන් තියටරයක් වගේ මේ තියටරේ තමයි ඔපරේෂන් එක කරන්න පුළුවන්. ඒ නිසා ඒකට නැදෑයු ගෙන්නන්න බෑ. ඒකට මේ ජරා ඇඳුම් ඇඳගෙන ඇතුළට යන්නත් බෑ. මයිල් ගාලා සුද්ධ කරලා උපකරණ සුද්ධ කරගෙන නර්ස් සුද්ධ වෙලා, දොස්තර සුද්ධ වෙලා, ලේලා සුද්ධ කරලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔපරේෂන් එක පටන් අරගන්නේ. නැත්තම් යුත් කරන්නේ ආන් ඒ වගේ යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ විශාල ඒක කය ඔපරේෂන් එක මේක මනසේ වැඩපිළිවෙලක් ඒ නිසා මේක අප කරේ ඒකටයි කියලා කවදා හරි කාට හරි සතුටක් ඇති වුණොත් මට පූර්ණ ගීගේ අතහැරෙන්න බැරි වුණත් අඩු ගන්න දවස් 4කට 5කට මට මේක අයින් කරගන්න පුළුවන් වුණා කියලා අන්නේ සතුට හරි අවශ්‍යයි මේ කාම ලෝකේ කාමයේ සඳහාම කඹරද්දී අපි මේ කවුරු හරි තම්බලා දෙන පතක් කාලා ඔක්කොටම ඒක හැලිය උයන්නේ ඔක්කොටම කවුරු හරි ඇඳුම් මේ පුදින තැන හදලා දෙන්නේ ඒකේ ඉන්නවා අන්න මේක රස විඳින කෙනා මේ මේ අබිනිෂ්ක්‍මනේ ලකුණක් කියලා රස විඳින කෙනාට මේ සම්මා දිට්ඨි ගමන හරි ලේසි. නැත්තම් හරියන්නේ නැහැ. කොටිම කියන තැන ඉච්චරයි. තාමත් අර gedara doralo දාලා ආපු දේවල් ගැන කතා කර කර ඉන්නවනම් ගමනක් නැහැ. ඒ නිසා අපි කියනවා පැවිදි වෙනකොට කය පැවිදි වෙනාට හිත පැවිදි වෙන්න කොච්චර කල්යයි තන්නේ. තාම පැවිදි වුණත් අම්මල දාත්‍ර ගැන කතාව, කිවල් දොරවල් ගැන කතාව, ලෝකේ තියෙන මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ගැන කතාව තියෙනවනම් කය විතරක් පැවිදිලා තියෙනවා හිත පැවිදිලා නැහැ. ඉතින් ඒකේ අනුව හිතාගන්න ගිහියගෙත් යම් වෙලාවක දැන් මෙතෙන් ආවට පස්සේ ඒකේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ චුල්ල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරනවා මේ ආනන්ද හැමෘත්තේ පොඩි දෙබතක් කරනවා ආනන්ද ගිහිගේ අතාරපු නැති කෙනාට ලෝකේ තියෙන හැම දෙයකින්ම ආතතිය ඇති වෙනවා. ලෝකේ තියෙන හැම දෙයකින්ම අසහනය ඇති වෙනවා. ඒ නිසා මේ මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් අර කැහෙනකොට මේක දකින්නකොට මේක කතා කරනකොට හැම කෙකකින්ම විශාල අසහනකින් ගත කරන්නේ. නමුත් මෙහෙට ආවට පස්සේ ඒ ලෝකයක් අසහනය අමතක වෙලා මේ අරණියේ තියෙන දේවල් ගැන විතරක් පොඩ්ඩක් වරි වෙන ගතියක් තියෙනවා. මේ මේකේ දේවල් ගැන මේ ටොනාඩෝ එකක් ආවම මොකද කරන්නේ? ඉබ්බෙක් දැක්කහම මොකද කරන්නේ? ඉතින් ඕක තමයි ප්‍රශ්න. අරවම නෙවෙයි. හැබැයි දැන් එන ආතතිය, එන අසහනේ අරන්නේට සීමා වෙලා. මෙන්න මේක තේරෙන්නේ නැහැ කියනවා. මේන ආතති ටික වටිනවා. මේක නිසයි මන් දන්නේ මම ලෝකේ නැහැ. මම ඉන්නේ මේක ඇතුලේ කියලා මේකෙන් තියෙන ආතති අගේ කරන්න පුළුවන්ද කියලා බුදුහාමුදුර අහනවා. හරි අමාරුයි ඒක තේරුම් ගන්න. මේකත් දරතයක් තමයි මහණෙනි. මේකත් පරිලාහයක් තමයි. නමුත් මේ දරතේ පරිලාහය වටිනාකම දන්න කෙනා දන්නවා මට තියෙනවා දරතයක් මේ රිට්‍රීට් සෙන්ටර් එක සීමා කරගත්ත. ලෝකයක් ඒ නිසා මට නැහැ කියලා මම දන්නවා. මෙන්න මේක තමයි ඒ ඒ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් කරදර ඉවත් වීම ආතති ඉවත් වීම සාපේක්ෂව දැන් පොඩි කරදරයක් තියෙනවා පොඩි ආතතියක් තියෙනවා පොඩි අසහනයක් තියෙනවා ඒ නිසා මම දන්නවා මම ලොකු අසහනේ නෑ කියලා. මේක හරි අමාරුයි. මේක හරි අමාරුයි. හේතු ගන්නඳ මොකද අපේ හිත ලොකු ආතතියට කැමති. අපේ හිත ලොකු අසහනයට කැමති. ලෝකයක් පිළිබඳ ආතති ගන්න හරි ආසයි. අර හිඟන්නගේ හිඟනවන හම්බෙන්නේ තුවාල ලොකු වෙච්ච තරමටනේ. මැස්සෝ හපු තරමට. හොදි ගහින තරමට. ඉතින් ඌ ඒක පෙන්නකොට හරි කැමැති කවුරු ඇවිල්ලා කිව්වොත් අනේ උපාසක මහත්තයෝ හරි ආසාහනයක් නේද මෙන්න මේ සල්ලි තියාගන්න. ඔය එන්න ගෑන්න මයිත් එක නාලා ගිහිල්ලා මම මේකට ප්ලේට් පාස්ට්යක් දාලා සනීප කරන්න කිව්වොත් ඌ කියයි මේ ඕක සනීප කරොත් බිස්නස් එක නැති වෙනවා. එතන මේක රකින්නේ හිඟන්නගේ තුවාලේ වගේ. පුතඥය පුදුම ආසයි මේ දරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නේ. හරි ආසයි දේශපාලන ප්‍රශ්න ගැන කතා කර ඉන්නේ. හරි ආසයි සමාජික ප්‍රශ්න ගැන කතා කරන මොකද එයාට බිස්නස් එක තියෙන්නේ තුවාලේ සයිස් එකට. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් තුවාලේ සනීප කරලා දෙන්නම් කියලා උගොල්ලෝ හිතනවාද අත් දෙක මොසල ඡන්ද දෙයි කියලා. කවුරුවත් කැමති නැහැ. මේ ළඟදී මම දැක්කා ස්වාමීන් වහන්සේ නමක් වෙන්න ඇති මට අදාළ නැහැ පුද්ගලයා කියලා තියෙනවා මේ වෙන වෙන જાතීන් මේ තම තමන්ගේ જાතීන්ට උදව් උපකාර කරනවා සිංහල බෞද්ධය විතර උදව් කරන්නේ නැත්තේ. අපේ සිංහල බෞද්ධ කී දහයක් ඉන්නවද එදා වේලා කන්න නැති. ඉතින් අපිට බැරිද අපිට එකතු වෙලා ඒ මිනිසුන්ට කන්න දෙන්න කියලා. කන්න දෙන්න යන්න බයන්න කැමති නැහැ කන්න දෙනවට. ගිය කෙනා දන්නේ සමාජ සේවයට බැහැපු කෙනා දන්නේ මේ මිනිසු කැමති නැහැ උදව් කරනවට. ඉතින් එහෙම පිළිකාවක් හැම මනුස්සයා ගාවම තියෙනවා. මේකට බුදුරජාණන්සේ සම්මා දිට්ඨිය හරහා පළවෙනි දෙන ඉන්ජෙක්ෂන් එක තමයි මේ රටක් කරදර ලෝකයක් කරදර වෙනුවට අරණ්‍යයක් කරදර සැපක් කරගන්න දන්නවද කියලා. හරි අමාරුයි සැපක් කරගන්න. මොකද මේ කරදර වගේක් මේ තියෙන්නේ. මහා කරදරයක් අයින් කරන වහංගුවට ගන්න පුංචි කරදරේ සතුට ජීවත් වෙන මම අරණ්‍ය වාසී. මම ඉන්නේ කැලේ නාට ප්‍රශ්නයක් නැහැ. මේවා ප්‍රශ්න තමයි ඌවත් දෙයක්ද මට. ලෝකයක් අමතක වුණා කියලා මේක ගත්තොත් අපේ ජීවිතයේ තියෙන දුක් වලින් 75ක් කියලායි. මේ භාවනා කරලා නෙවෙයි. අරණ්‍යයට ඇවිල්ලා අරණ්‍යයට ආපේ ගැන සතුටු වෙනවා. දැන් මෙහෙම ඉන්න කෙනෙක් ආනන්ද සතුටේ ඉන්නකොට මෙයාට කිව්වොත් ඔයා දවසේ හොඳ වෙලාවක් බලලා පහසු තැනක වාඩි වෙලා හිත කයට විතරක් දාගන්න. එතකොට ඔයාට ලෝකයක් කරදරක් නැහැ, අරණ්‍යයක් කරදරක් නැහැ. කරදර ටිකක් තියෙනවා කයක් සම්බන්ධව. අන්න ඒකට සතුටු වෙන්න කියලා. ලෝකයක් කරදර අයින් කරනවා අරණ්‍යයක් කරදර වාංගුවට තියලා. අරණ්‍යයක් කරදර අයින් කරනවා කයක් කරදරට වාංගු කරලා. ඉතින් ආ උත්සාහ කරලා බලනකොට යම් වෙලාවක එයාට තේරෙනවා මට උත්සාහ කෙරුවොත් දවස් දෙක තුනක් ගියාම මේ කය අධ්‍යක්ත කය සීමා කරගෙන හිත පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ හිත පවත්වන්න පුළුවන් ගතියේ එයාට අන්වේ ඥානයක් පහළ වෙයිද මේ කයේ කරදර තියෙන නිසා මගේ හිත දැන් තියෙන්නේ කය සීමා කරගෙන මට අරන්නේ ප්‍රශ්න නැන්නේ. ගෙවල් දොරවල් ප්‍රශ්න නැහැ, හරක බාන ප්‍රශ්න නැහැ, රත්තරන් මිනිමෙතු ප්‍රශ්න නැහැ, මිනිස්සුන්ගේ ගෑනුන්ගේ සමාජ්‍ය සමාගම් ප්‍රශ්න නැහැ. මේක විතරයි තියෙන්නේ කියලා මේ කයේ කරදර වලට සතුට පහළ කරගන්න පුළුවන්ද කියලා. බුදුජානක සඳහන් කරලා තියෙනවා මේක ඇත්තටම දරතයක් තමයි මහවෙන්නේ. පරිච්ඡේද ඉවර වෙන්නේ ඒකෙන්. ඊගා පරිච්ඡේද බහනවා එහෙම හිතන්න එපා. මේක ප්‍රමෝදයක් කරගන්න මේක සති සම්පජඤ්ඤය කරගන්න මේක ප්‍රීතියක් කරගන්න මේක සුඛයක් කරගන්න මේක පස්සද්ධියක් කරගන්න. මොකද්ද? කයෙන් එන කරදර. එතකොට යා වාඩි වෙලා මගේ කයෙන් දැන් ඔන්න එක පැත්තක කහනවා. එක පැත්තක රිදෙනවා. කොන්දේ අමාරු. හුස්ම ගන්නකොට සීතල වෙනවා උණුසුම නැහැ. මේ සියල්ල මේක මල්ලට දාලා ආ දැන් නම් කායනුපසනාව හරි. දැන් මට සතියේ තියෙනවා කියලා සතුටක් ඇති කරගන්න. ඉතින් මම මේ කමඨාන් සුද්ධ කියලා කෝක වෙතත් මේ භාවනා ජීවිතය අවුරුදු 40ක් ගත කරලා තියෙනවා. කිසිම කෙනෙක් කවදාවත් මේක ලියන්න දන්නේ මට ඉඳගෙන ඉන්න බෑ කකුල ගන්නවනේ කියලා කියනවා. මට ඉඳගෙන ඉන්න බෑ බඩ රිදෙනවා. මට ඉඳගෙන ඉන්න බෑ කොන්ද රිදෙනවා. මට ඉඳගෙන ඉන්න බෑ අරකම කියලා මේ චෝදන ලයිස්තුවක් ලියනවා මිස මේ සතිය පිහිටවපු නිසා ලෝකයක් කරදර අමතක වෙච්ච නිසා අරණ්‍යයක් කරදර අමතක වෙච්ච නිසා මට දැන් කරදර ටිකක් තියෙනවා මේ කයක් සම්බන්ධ. මේක දැන් සතුටින් ලියන්න පුළුවන් නම් අනේ වෙනදා ඉන්නකොට නම් මම ඒවා දන්නෙත් නෑ. දන්නේ නෑනේ බයෙන් බලනකොට මගේ මේ නිතරම දකුණු කන තමයි කහන්නේ. මම දැන් තමයි ඒක දන්නේ. ගෙදර ඉන්නකොට නම් මම හිතුවේ කන් දෙකම එක ගහන්න කහනවා කියලා නෑ අයියෝ. දකුණු කන වැඩියෙන් කහනවා. ඇත් දෙකේ කෙවෙනි කහනකොට වම් ඇස් කෙවෙනිය කහනවා වැඩියි. එහෙම නැත්නම් මට ගොඩක් වේදනාවන්නේ වම් අත පැත්තේ නැත්නම් දකුණු අත පැත්තෙන් කියලා මේ තොරතුරු එනකොට මේක මේ මගේ භාවනාව හරියෑම නිසා අප්‍රමාදී හරියෑම නිසා අවධානය කයට ගිය නිසා ආපු දෙයක් කියලා මේ ටික සතුටින් ප්‍රකාශ කරන මිනිස්සු ඇත්තේ නැහැ. වෙන විදිහට කියනවා නම් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කිව්වට ඒක විඳින කෙනෙක් නැහැ. ඒගොල්ල මේ ලෝකයේ තියෙන සැප සම්පත් විඳින කට්ටිය. කයට හිත ඇහිලා මේක ප්‍රමෝදයක් කරගත්තා නම් සතුටක් කරගත්තා නම් මේ මනුස්සයාට වෙන ස්වර්ගයක් අවශ්‍ය නැහැ. මේ ඉන්නේ ස්වර්ගෙ නෙමේ කයට හිත දෙම කයේ හිත තියෙනවා. කහන ගති, නලියන ගති, කම්පන ගති, චංචල ගති තියෙනවා. සමහර මධ්‍යස්ථේව තියෙනවා. සමහරට සැපසහිතේව තියෙනවා. වැඩියෙන් තියෙන්නේ දුක් කරදර තමයි. දර දාතපඩලහ තමයි. මේක ප්‍රමෝදයක් කරගත්තොත් මේක සති සම්පජඤ්ඤය කරගත්තොත් මේක ප්‍රීතියක් කරගත්තොත් මේක සුඛයක් කරගත්තොත් මේක මේ පස්සද්ධියක් කරගත්තොත් මස්ස නිතරම ජීවත් වෙන්නේ දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ අනේ මට ලැබිච්ච manussාත්මය මම දැන් අත්විඳිමින් බුද්ධි විඳිමින් වර්තමානයේ පේනවා මට පේනවා මේකේ තියෙන දරස පරිලාහ උන්ට ඒකෙන් මම දන්නවා මගේ හිත ලෝකේ නෑ මගේ හිත අරන්නේ නෑ මගේ හිත තියෙන මෙතන කියලා ඊට පස්සේ බුදුදන්ස කියන ඉතින් හර වැඩේ ටිකක් කිරිමෙල් වැඩක් ටිකක් සීරියස් යන්නේ. එතකොට කියනවා කය කියන්න මාන්නේ හතරමහා ධාතු. ඔය හතරමහා ධාතුන හැම වෙලාවෙම කිපිලා නැහැ. හතරමහා ධාතුන්ගේ එකයි කිපිලා තියෙන්නේ. එකක් කිපෙනකොට අනිත් තුන් දෙනාම යට වෙලා. යට කරගෙන තමයි යා කිපෙන්නේ. ඒක නිසා අපි සාමාන්‍ය භාෂිතාවට නැත්තම් බණකට දානකොට කියන වාඩි වෙලා ඉනකොට වායෝ ධාතුව තමයි කිපෙන්නේ. නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව තමයි මේ ආස්වාද ප්‍රසවාස කියන්නේ. වායෝ පොට්ටබ්බ ධාතු තමයි මේ පිම්බීම හැකිලිම කියන්නේ. ඉතින් ඒසයිකේ කම්පන චංචල තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඇවිදිනකොට පඩවි ධාතුව තමයි ප්‍රසිද්ධ වෙන්නේ. කයේ තියෙන තද ගතිය පොළවේ තද ගතියට වැටෙනවා. නිකන් දල උපදසනක් විදියට. ඉතින් යෝගාවචර දන්නවනම් දැන් වාඩි වෙලා මම ඉන්නවා. ඉන්න වෙලාවේදී මේ හුලං ආශ්වාස ප්‍රශ්වාස නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා. නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා. එතකොට ඇඳුම් උදරය පිම්බෙනවා හැකිලෙනවා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඔය හුස්මක් හුස්මක් පාස මේකේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඇවිදිනකොට පොළවේ ගලක් පෑගුණොත්, වැල්ලක් පෑගුණොත්, තනකොළ ගහක් පෑගුණොත්, කඩදාසි කොළයක් පෑගුණොත්, ගහක වැඩිතු කොළයක් පෑගුණොත්, ඒ ඒ ප්‍රදේශේ මට තේරෙනවා. ඒක මගේ කයට අහු වෙනවා. එතකොට මේක අහු වෙන්නේ විලුඹටද, ලේ වකේටද, ඇඟිලි වලද කියලා තේරෙනවා කියලා ඒක හොඳට බලන්න හිටියොත් පේනවා. ඒ බව දැනගන්න හැම වෙලාවෙම රිදුමක්, පෑරුමක්, ඝර්ෂණයක්, පිරිමැදීමක් විදිහට තමයි තේරෙන්නේ ඒක. ඒක මේ සැපකට තේරෙන්නේ නැහැ. නමුත් පුළුවන් ද කියලා අහනවා මේ එක ධාතුවක් කිපිලා තියෙනලා ඒක දහන්නකොට තව ධාතුන් තුනක් යටපත් වෙලයි කියලා සතුටු වෙන්නේ. එකක් කිපිලා ඒක දාන්නවා. එතකොට අනික් ධාතු තුනම තැම්පත් වෙලා මුළු කයම තැම්පත් වෙලා කියන්නේ කයින් කරදරේ ඉන්නේ අර ධාතු තුනෙන් කරදරේ ඉන්නේ අරණ්‍යයෙන් කරදරේ ඉන්නේ ගම රටකින් කරදරේ ඉන්නේ දැන් එනවා එන්නේ මේ කිපිච්ච ධාතුන් විතරයි මේකට ප්‍රේම කරන්න මට ආස්වාස් ප්‍රසවාස පේනවා ඒක ඒකට ප්‍රේම කරන්න ඒක ප්‍රමෝදයක් කරගන්න ප්‍රීතියක් කරගන්න සත්‍ය සම්පජඤ්ඤයක් කරගන්න සුඛයක් කරගන්න පස්සද්ධියක් කරගන්න කියලා දැන් හුස්මෙම හිත පවත්වන්න පුළුවන් කියලා අපි දිග කතාව කෙටි කරලා ගමු අපි හතරේ දවසේ ඉන්න නිසා මම හිතන්නේ තේරුම් ගනි. එහෙන් බලාන බලාන ඉන්නකොට දැන් යෝගාවචරගේ හිත මේ අවට පරිසරයේ හින ගැහුවට මේ අරණ්‍ය ඇතුළේ මිනිස්සු අනම්මන සද්ද කරාට එතෙන් කයි අරෙහිමේ තිබුණ දේවල් වලට මොකකටවත් යන්නේ යන්නේ හුස්මටමයි කියලා අපි උපකල්පනයක් කරමු. අත්දැකීමුත් ඇතිනේ. එහෙන් බලාගෙන ඉන්නකොට දැන් හුස්ම ගෙවෙනවා දැක්කොත් මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එයාට ලෝකයක් කරදරත් නැහැ, අරණ්‍යයක් කරදරත් නැහැ, කයක් කරදරත් නැහැ, වායෝ ධාතුව තියෙනවා. එච්චරයි කරද ඒකත් ගෙවෙනවා. දැන් මේක ගෙවිලම යූර්නාට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා කිසිම කරදරයක් නැහැ. කිසිම පිරිමැදීමක් නැහැ. කිසිම සීමාවක් නැහැ. කිසිම හැප්පෙන දෙයක් නැහැ. ඉතින් එතකොට ඒකේ නට තේරෙනවා මේ කරදර ක්‍රමයකට ගෙවම් කරන පටන් අරගත්තොත් සියලු කරදර ගෙවම් කිරීමේ තත්වයක් අත්දකින්න පුළුවන්. ඒක මේ බුද්ධ ඥානසේ පහළ වෙන්නේ ඉස්සලක් තිබුණ දෙයක්. එකට දානවා ඒක කරදරේ අරගෙන ඒක දිහා බලනකොට ඒක ලෝකයේ ස්වභාවයේ දරුවචාන්ගේ ප්‍රතිපලයේ පරිේශන ප්‍රතිපලයක් මතුවෙන ඕනම දෙයක් ඒක විසීම නැති වෙනවා. ඒකට ආය වෙන පිළියම් කරන්න ඕනේ නැහැ. කිසිම සමීකරණ ඕනේ නැහැ. කිසිම බේතක් ඕනේ නැහැ. කිසිම උපකරණයක් ඕනේ නැහැ. මේ ගෙවෙන හැටි බලන්න. ඉතින් මේ දිග කතාවේ ඒ නිසා කියනවා හට ගැනීම බැලුවොත් දුකක්, ගෙවීම බැලුවොත් සැපක් කියලා. ඒ නිසා අපි මේ අකුසලංච පජානාති කියලා කියන්නේ හට ගන්න පැත්ත බලන එක. මොන දේක හටගත්තත් අකුසලයක්. මොන දේකේ වුණත් කුසලයක්. ඉතින් මේක එදිනදා ජීවිතයට ඇතුල් කරනවා අමාරුයි. අපි දන්න ළමයෙක් හම්බෙන එක හොඳයි කියලා. කාර් එකක් ගන්න එක හොඳයි. ඉඩමක් ගන්න එක හොඳයි. ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ කොහොඳයි. ඉතින් ඒකනේ අපි ලයිස්තු තියෙන්නේ. නමුත් මේක කවදා හරි මේ නැති වෙනකොට කිසాగෞතම වෙන්න මොකද වෙන්නේ? ළමයි හම්බෙන්නේ නැති කෙට්ටු ගෑණි. ළමයි හම්බෙච්චාම පුදුමාකාර සතුටක්. ඒ ළමයි මැරිච්චාම ජීවිත හිතා ගන්න බැරි දුකක්. පටාචාරාව දකින්නකොට අම්මයි තාත්තයි දෙන්නත් එක ගේත් ගිනි අරගෙන දරසෑයක් දකින්නකොට අම්මා තාත්තා හොඳයි. සිටුමාලිගාවත් හොඳයි. ලැබෙනකොට, ගෙවෙනකොට මේ හැම ලබන දෙයක්ම මේ ගෙවිලා સમાપ્ત වෙන්නේ. ඒක ඒක මොනවක්වත් කියන්න දෙයක්. ඒ නිසා ගෙවීම දකින්ද බැරි වෙන විදිහටයි පරිණාමය හැදිලා තියෙන්නේ. අපි හැම වෙලාවෙම හටගනියෝ පිළිබඳව බොහොම සතුටු වෙනවා ගෙවීම නතර කරලා. එතකොට මේ තුන්වෙනි ආර්ය සත්‍ය වශයෙන් පෙන්වන නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඕනම දෙයක ගෙවීම බලන්නේ කියනවා. ඉතින් ඒක ආධුනික දවස්වල පළවෙනි දවසේ කමඨාන් සුද්ධ මේ වார்த்தාවට නැත්තම් මේ කමඨාන් දෙනකොට කිව්වොත් කවුරක්වත් එන එකක්වත් නැහැ මම හිතන රිට්‍රීට් එකට. ඉතින් කියන්නේ හට ගන්නව බලන්න කියලා. ආ හුස්ම එනකොට බලන්න. පිම්බිම හැකිලිම එනකොට බලන්න. කය පය තියෙනකොටම බලන්න. ඒ තමයි බබාගේ භාෂාව. ඒක නිකන් හරි පොඩි සෙල්ලම් කරන්න දෙන වැඩි. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ භාවනා කරන යනකොට මේගොල්ලන්ට කියනවා ඔය හැට ගන්න ඉස්සෙල්ලා ඔය කොතනදලා දෝක ආවේ. හටගත්තේ ඉවර වෙන්නේ කොහටද? එමීට දානකොට එක්කෙනෙකුට දෙන්නෙකුට තේරෙනවා. ඒ ගෙවෙන පැත්තකුත් තියෙනවා. හට ගන්න පැත්ත හොඳට විශේෂණය කරපු එකනට ඉඳුරන් හොනට ප්‍රණීත වුණාම සතිය වගේ දේවල් ගෙවෙන පැත්ත පේන. දැන් මේ ගෙවීම දැකලා කාට හරි කවදා හරි ඒකමගේ දක්ෂකමක් ඒක කෙලස් ගෙවීමක් ඒක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා වටහලා දෙන්න පුළුවන් වුණා නම් ඒක තමයි බබන කියන්නේ. ඒක තමයි මේ කමටහන් සුද්ධ කරන්නේ. ඒක තේරුණේ නැත්තම් මේ මේ මේ මුළු වැඩපිළිවෙලේම තියෙන මේ ගෙවන් කිරීම කියන එක තේරුම් නැත්තම් ඒක ගුරුන්නාසිකේ තනි දෝෂය කියලා පඬිස්වාංශ කියනවා. මොකද අපි මුළු ලෝකෙම පුරුදු කරලා තියෙන හට ගන්න පැත්ත බලන්නනේ. ගංගා දිග පල්ලෙහාට යන්නනේ. දැන් ගුරුන්නාන්සේ දක්ෂණං ඒ ලස්සනට කතන්දරේ කතාන ගිහිලා අන්තිමට කියලා දෙනවා. මේ ගෙවීම බලන එකයි තියෙන නිසා ගෙදර යනකොට ගෙනියන්න මොකක්වත්ම හම්බ වෙන්නේ නැහැ. කට්ටි හිතානින් නැති මම උදයබ්බේ ඥානෙ ගෙදරට යනවා. සංකාරූපෙක්ක ඥානෙ ගෙදරට යනවා. පළවෙනි ධ්‍යානෙ ගෙදරට යනවා කියලා නැත්තම් මේ මාල පලන්දාගෙන ඔටුනු පලන්දාගෙන යන්න හිතානේ ඉන්නේ. තිබ්බ සබ්බ දැරීමෙත් ඉවර කරලා යන්න වෙයි. අර සූදු කෙලින්නේ අන්තිමට සර්මත් උකස් තියලා. ඒකට අත් දෙකෙන් වාගෙන තමයි ගෙදර යන්නේ. හිමියා දන්නවා ඉතින් කේමනන්ත සංජිනෝර කියනවා එහෙම සූදුපලෙන් ධර්මයෙන් අර අද්දකින් වාහනේ යනකොට කියනවලු ඒක අද අපි මහාන කරයි කියලා. අන්තිම සතියේට ඉවර කරපුවාම මහාන වුණා කියලා කියන්නේ. අද උන්නේ මහාන කරයි කියලා. ඉතින් භාවනා කරුවට පස්සේ ගෙදර ගෙනියන්න තියෙන්නේ ඔය ගෙවෙන ටික. ගෙවීම අගේ කරලා. ඉතින් ඒක නිසා ගෙදර මිනිස්සුන්ට විශාල ගැටුමක් ඇති වෙනවා. උතන මේ යන පිට වෙන්නේ gederin හම්බ කරන මිනිස්සෙක්. දැන් ගෙදර යන්නේ ආපහු ගෙවීම හොඳයි කියන මිනිස්සේ. ඉතින් මේක අදාළ නැහැ රසවත් වීම සඳහා කියනවනම් පන්සිවානියන්සේ කියනවා මේ ඔය Saturn 11 වගේ රොකට් එක හඳට යන රොකට් එක ගත්තාම ඒක මේ ඩොංගානම් බරයි. 1 2 3 කියලා රොකට් තුනක් පත්තු කරලා තමයි ඕක මේ පොළවේ ගුරුත්වාකර්ෂණය උඩට ගන්නේ. අඩේ හැතැම්ම 6 ගණ්ඩ කොච්චරද මුළු ගමනේ පෙට්‍රල් වලින් ඉන්ධන වලින් ගෙනියන්නේ පෙට්‍රල් ගෙනියන්නේ 80%ක් ඉවර වෙනවා 76ක් උසන්. ඒ මොකද මේ වාද කඳ කපාගෙන මෙහෙම ගුරුත්වාකර්ෂණ විරුද්ධව 76ක් උස්සනවා කිව්වහම අච්චර බරක් පොඩි වැඩක් නෙවෙයි. ඒ නිසා යූරි ගගාරින් වගේ කට්ටිය හොඳට යන වෙලාවේදී මේ කක්ෂයෙන් එළියට ගන්න මේ ෂටල් එක බුදුමාකාර සෙල්ලමක් කරා. බැයි ඊට පස්සේ අපි හිතමු හොඳටත් ගිහිල්ලා අපව එනවයි කියලා. ආපහු එනකොට මේ වාතයෙන් අයින් වෙන්න අමාරු වගේම එනකොට කෙලින්ම ඇවිල්ලා මේ පොළවේ තියෙන වාත කඳට වැදුනොත් මේ ෂටල් කොක් එක උපුරනවා. ඒ තරම්ම ෆ්‍රික්ෂන් එකක් තියෙනවා මේ වාතයට ඇතුල් වෙනකොට නේද පිට වෙනකොට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක ඇතුල් වෙන්නේ 90ට ආවොත් පුපුරලා නැහිනවා. අන්තක පොළොයට සමාන්තරෝ ගියොත් එන්නේ එන පොළොවෙන් එහාට තල්ලු කරලා දානවා. එයාට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. නිසා මෙයාට ඇතුල් කරන්න ඕන අන්තක 6.6 4.6යි 8 කෝණකින් ඇතුල් කරන්න ඕන. අන්තිම සියස්ථානෙට කැලිබ්‍රේට් කරන්න ඕනේ. ආපහු එනකොට පොළොව වටේ රවුම් ගානක් කරකිලා තමයි අර ගැඹුරු වාත ධාරාවට එන්නේ. අපි මේ ඉන්නේ තාමත්ම ගැඹුරු වාත ධාරාවක් කියලා අපිට තේරෙන්නේ නැහැ. කෙලින්ම ආවනම් පුපුරනවා. හරහට ගියොත් තල්ලු කරලා දානවා. ඉතින් අර ඇතුළට ඇතුල් වෙනකොට පිටට ගිය රොකට් එක ඇතුල් වෙනකොට ඒ අංශක ගානට තියාගෙන හිටියේ නැත්තම් පුපුරන නිසා ගෙදර යනකොට පරිස්සම් වෙන්න. එළියට එනවා වගේ ලේසි නෑ. ආපහු ඇතුල් වෙනකොට ඒ ගාන කැලිබර් එක තිබුණ නැත්තම් පිස්සන් කොටුවට තමයි යවන්නේ. සෙල්ලමක් නෙවෙයි. එළියට යන එක අපි හිතනවා හරි ලොකු සෙල්ලමක් කියලා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේක තේරුම් ගත්තට පස්සේ නැවත මේ කෑදර ජනයා අතරට අනේක. මේ බ්‍රෙක්ෆාස්ට් ෆෝක් කියලා කියන්නේ වැඩිම කන එක. වැඩිම හම්බ කරන එක. ඒ ජනතාව අතරට ආපහු යනවයි කියන එකේ ලස්සන නව කතා දෙකක් තියෙනවා මේ ලෝකෙ ලියවිලා. දෙකම බුද්ධ ආගමේ නෙවෙයි. ඔය ජොනතන් ලිවින්ග්ස්ටන් සීගල් කියලා ජෝන් බක් ලියලා තිනවා ආපහු සාමාන්‍ය මේ තමන්ගේ සීගල් પરම්පරාවට අවබෝධය ලැබුපු එකෙක් එනකොට තියෙන ෆ්‍රික්ෂන් එක. ඒ වගේම තස්පේක් සරතුස්රා කියලා නීචේ ලියලා තියෙනවා. සාන්තුවරේක් නැවත මාළු මාකට් එකට යනකොට වෙන වැඩි. කවුරක්වත් හිතන්නේ නැද්ද යක් තියෙන. ඉතින් ඒ එළියට යන එකත් අමාරුයි. ඒ මේ Nirodhe දැක්කට පස්සේ ඒ කෙනා නැවත මේ මිනිස්යන් අතර ජීවත් වෙනවා කියන එක කොච්චර අමාරුද කියනවනම් බුදුරජාණන්සේ බණ නොකියන්න තීන්දුව කරා. අවබෝධ ලැබුවට පස්සේ බණ නොකියන්න තීන්දුව කරා කවුද අහන්නේ? කවුද අහන්නේ මේ අරණ්‍යයක් කරදර නිසා ලෝකයක් කරදර අමතක කරපන්. කයක් කරදර නිසා අරණ්‍යයක් කරදර අමතක කරපන්. කයි මහා ධාතුව මොකක් හරි කිපිච්ච ධාතුව අරමුණු කරගෙන මුළු කයම අමතක කරපන්. ඒකත් ගෙවෙනකම් බලපන් කියන බණ. කාම ලෝක කවුද අහන්න කැමති? මේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා උතුසලුව එකලස් කරගෙන ධන බිම ඇනගෙන තුන් සැරයක් වැඳලා කිවලු මහා විනාශයක් මේ ගෞතමයන් වහන්සේ මේ අවබෝධ කරපේකනවත් මේක කිව්වේ නැත්තම් ඇත්ත මේ මුළු ලෝකෙම කමෙන්ට් එක්කලා ඉන්නේ සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩු වෙනසක් කියන්නේ දැන් බුදුරජාණන්සේ කියන දැන් ඒක අහගෙන ඉල සාරිපුත්තු සාන්තේ කියනවා මේ අකුසල මූලය අලෝභය අදෝසය අමෝහය කියන එක කොහොමද අපි තේරුම් ගන්න කියලා නැත්තම් තේරුම් ගන්න ඕනේ වතුර නොමරන ඉන්න, හොරකම් නොකර ඉන්න, කාමීත්‍යාචාරය නොකර ඉන්න. ඉතින් ඒක අපි මෙතෙක් කතා කරපු දේවල්, ඒ වගේම අපි කමඨාන් සුද්ධ කරපු දේවල් දිහා බලනකොට අපි හිතමු කාට හරි පුළුවන් උනායි කියලා. අර හිස්තැනට යන්න සීමාවක් නැති තැනට යන්න අන්ධකාර තැනට යන්න නොදන්නා තැනට යන්න එයා හේතු ගත්තයි කියමු කාරණා තුනක් එකක් තමයි එතෙන්ට යනවා කියන්නේ ඉදිරි ගමනක්. එතෙන්ට යනවා කියන්නේ කෙලෙස් අඩු තැනක්. එතෙන්ට යනවා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක් කියන එක කොහොම හරි. ඒක නා හේතු ගත්තයි කියලා හිතමු ගුරුවරයාගේ දක්ෂකම නිසා හෝ ඒක නාගේ යොන්සුමනස්කාර නිසා තේරුම් ගත්තයි කියලා. දැන් එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒතකොට ගුරුවරයා කියනවා ඔයා ඒකේ පුළුවන් තරම් ඉඳලා පුරුදු කරන්න මේ නොදන්නා භාෂේ. නොදන්නා දේශේ. නොදන්නා දේ. එතකොට අත අතහරින්න වෙනවනේ දන්න දේ. අතහැරලා හිතන ඉන්නකොට දැන් කොයි වෙලාවක හරි ඒකේ නාට මේ හිස්තන මේ සීමාවක් නැති තැන මේ අන්ධකාරයේ ගෙවල ආයේ සද්දයක් ඇහිලා ගැස්සිලා අවදි වෙනවා. අවදි වෙච්ච ගමන් ඒ කෙනාට අනිවාර්යයෙන්ම පශ්චාත්තාවයක් එනවා. එහෙම නැත්නම් නුහුරු නුපුරුදු ගතියක් එනවා. චිකේ මේ කර්ම සද්දේ නාහුණා නම් මට ආපහු අරකෙම ඉඳ තිබ්බනේ කියලා හිතෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ විවික තැනට ආපුවාම එයා විවික තැන හිටිය බව දැනගන්නෙත් ගැස්සුණාට පස්සේ. විවික තැන ඉඳදී විවික තැන දැනගන්න බෑ. ගැස්සුණ ගමන් තියෙන චක් කවුදෝ ගැස්සනේ මගේ හිත කැඩුනා. මගේ හිත ආපහු දැන් ප්‍රകൃතියටපත් වුණා කියලා බය වෙච්ච ගම එයා ඒ ගැස්සර द्वේෂ කරන්න පුළුවන් ආපහු එන්න පුළුවන් එකට එන්න වීම ගැන द्वේෂ කරන්න පුළුවන්. ඒ වෙනුවට ඒ द्वේෂය මෙතන අද්වේෂයකට දාලා ඒක ඒක එයා කැස්සේ මට සමාධිය කඩන්න නෙවෙයි. ඒ මගේ හිතට මොන දෙයක් හරි වෙලා මේකට එනවා. මට පුළුවන් ද ඒකට පශ්චාත්තාප නොවි, ද්වේෂයටපත් නොවි, ඒතං සන්තං ඒතං පනීතං අදිදං උපේක්ඛා කියලා මේිට ඉස්සෙල්ලා හිටපු තැන සාන්තයි, හිටපු තැන ප්‍රණීතයි, ඒ උපේක්ෂාමට වේවා කියලා කල්පනාව ගන්න එයා අර මේ බාධා කරපු දේ බාධාවක් විදිහට නොසලකා උනේ අබැග්යක් කියලා හිතන්නේ නැතුව අමලියක් කරදරයක් අරියාදුවක් කියලා හිතන්නේ නැතුව මට ආයෙව මොකුත් ඕනේ මට බැරිද ආපහු අර තිබිච්ච විවේකයට යන්න කියලා මෙයා උත්සාහ කරනවා නම් එයාට සිද්ධ වෙනවා ඇහිච්ච කැස්ස අරමුණක් කරගෙන ඒ කැස්ස ඉවර වෙනත් එක්කම Taman අර මූල කර්මත්තාන්න ගිහිලා ඕ කැස්සේ හැමාරේ බලලා කැස්ස තමයි විවේකී හමාරි. ඊට පස්සේ කැස්ස හමාරු වෙච්චාම නැත්නම් හමාර වෙනකොට ආයි විවේකයට යන්න පුළුවන්. ඒක ඒක අවස්ථාව. සද්දෙන් සද්දට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කැස්ස ආව මම කැස්ස අරමුණු කරනවා හරියට කොහොමද අරමුණු කරන්නේ ආනාපානේ අරමුණු කරලා ආනාපානෙක ගෙවෙනකන් බැලුවා වගේ මන්ට මේ කරදර කරපු අරියාදු කරපු දේ කැස්සක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්. ඒක ඉවර වෙනකම්ම ඒකට ද්වේෂ නොකර අරමුණු කරනයි කියලා කියනවා ඒකට. අරමුණු කරන හිටියොත් ඒක ඉවරුනාට පස්සේ හිත විවේක ගතියක තිබිච්ච පළපුරුදු මනසක් නම් ආයෙත් අර විවේකයට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කමඨං සුද්ධ කිරීම මාර්ගයේ ධර්ම දේශනා මාර්ගයෙන් ඒ යෝගාවචරයා බාධාවක් ඇති වෙච්ච වෙලාවක් අරගෙන විග්‍රහ කරලා පෙන්නන. මට හුස්ම හතරක් පහක් කරනකොට ඔන්න මට මගේ හිත පිට යනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක කාගෙත් හැටි. දැන් පුළුවන් ද දැනගන්න හුස්ම හතරක් ගන්නකොට හිත පිට යනවා. පහක් ගන්නකොට පිට යනවා. හයක් ගන්නකොට කියලා අපි හිතමු කවුරු හරි ප්‍රකාශයක් කරනවා. එතකොට මේ හිත පිට ගියේ ශබ්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද කියලා බලන්න පුළුවන්. ඉතින් අනිත් දවසේ ආයි කිව්වයි කියව මගේ හිත ගියේ සද්දෙකට. ඊට පස්සේ සද්දෙකට කැඩුනනේ හිත පිට ගියානේ. ඊට පස්සේ මේ සද්දේ තියේද්දිම හෝ සද්දේ ඉවරුණාට පස්සේ ආයෙත් මම ඉඳගෙන ඉන්නේ කියන එක ආයෙත් මම හුස්ම ගනිමින් හිටියේ කියන එක නැත්නම් මගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම කියන එකට එන්න පුළුවන් වුණාද බැරි වුණාද? මේ සද්ද ඉවරුණාට පස්සේ මොකද වුනේ? ඉතින් යා කියනවා ඒක නම් මට මතක නෑ මම බැලුවෙත් නෑ උත්සාහ කරෙත් නෑ අයිනා ඕක තමයි කමඩාන් සුද්ධ කිරීම. අනිත් දවසෙත් යන්න කරදරයක් වුණාට පස්සේ හිත පිට ගියාට පස්සේ කලබල වෙන්න එපා. නැවතත් ඒ ඒ කලබලේ කරදරේ අරියාදු යුරුණාට පස්සේ අරමුණ පුළුවන් ද කියලා තිබිච්ච අරමුණට ගන්න නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියවට ගන්න. ඉතින් අපි හිතමු අනිත් දවසේ ආ සපේලා උත්තරයක් දෙනවා. මම කියපු නිසා උත්සාහයක් කරා මට ආවේ සද්දය සද්ද වුණාට පස්සේ මට ආයෙත් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වුණා. එතකොට කියනවා දැන් මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න දැනගන්න දැනගන්නකොට නැත්නම් ආපහු ආවට පස්සේ බලනකොට සාන්ත දාන්තව ඉඳගෙන ඉන්නවද නැත්නම් අර සද්ද නිසා ඇවිස්සිලාද? ගෙදර එනකොට ගෙදර කචල්ද? පිට ගෙදර ගිහිලා ආපහු ගෙදර එනකොට ගෙදර අවුලක්ද තියෙන්නේ සාන්ත ගතියක්ද කියලා. ඉතින් යාට ආයෙ භවනා කරන්න වෙනවා. කරලා කිව්වොත් මගේ හිත පිට ගියා. ආපහු ආවා. ආවේ කයටමයි. ආවේ හුස්මටමයි. ආවේ පිම්බිමේන. ඒක ඇත්තටම කරදර වෙලා නැහැ. ආපහු එල බලනකොට හුස්ම තියෙනවා. ආපහු එල බලනකොට පිම්බි වැකිලිම තියෙනවා. ආපහු එල බලනකොට මේ කය හිත පාත්තන්න පුළුවන්. ඒ කියන්නේ රොකට් එක පිට ගියාට ආපහු ලස්සරට බස්ස ගන්න පුළුවන්. අර වගේ එක පාරට එන්න ඇවිල්ලා ගැටිලා පුපුරලා පිච්චිලා නැහැ. ආපහු පස්සෙනෙක බස්සන්න පුළුවන්. මේක මේ යෝගාවචරයගේ තියෙන නැත්නම් මිනිස්සෙක් වීම නිසා ලැබිච්ච විශාල අතිරේක ලාභයක්. ඒක යෝගාවචරයට හේතු ගන්නන්න ඕනේ. ඔයාව කලබල වුණාට ඇවිල්ලා බැලුවොත් බොහෝ විට හුස්ම කලබල වෙලා නැහැ. පිම්බි මැකිලිම කලබල වෙලා නැහැ. ඉඳගෙන හිටපු ඉරියව කලබල නැහැ. ඔයා එමීට ප්ලේන් එක ලස්සනට ලෑන්ඩ් කරනවා වගේ පිට ගිය එක ලෑන්ඩින් එක හොඳට බලන්න. යම් වෙලාවක යාට පුළුවන් නම් වාර්තාකරන්න හිත පිට ගියා ස්වාමීන් වහන්සේ මේ සද්දෙකට පිට ගියේ මං දෙතුන් සැරයක් මට වැරදුනා මේ සැරේ නම් මං හොඳට බලනකොට සද්ද ඉවරුනාට පස්සේ මගේ හිත ආයෙසරයක් ඇවිල්ලා හුස්මට දාන්න පුළුවන් හුස්ම පොඩ්ඩක් කලබල වෙලා තියෙනවා හැබැයි දැම්මට පස්සේ ආයෙත් හුස්මත් එක්කම ආයෙත් ගිහලා ආන්න අර විවේකෙට tempatකමට මගේ හිත ගියා කියලා වාර්තා කරන්න පුළුවන් ඒ ඒ යෝගාවචරයට අලගිය මුලගිය විස්තර සහිතව කැඳේ ගල බේරුවා වගේ පිට යෑම ගැනින්නත් කතාව නතර නොකර පිට ගියේ කාපව ගන්න උත්සාහයක් කළාද උත්සාහ කරලා බලනකොට ගෙදර එනකොට නැවත ගෙදර අවුලක් නැද්ද අවුලක් නැත්තම් බුදුමේ පඬිස්සංශ කියනවා පිට යෑමෙන් කිසිම අකුසලයක් වෙලා නැහැ ඒ අකුසලයේ අහෝසි කර්මයක් වඩපත් වෙනවා කියලා මේක තමයි භාවනා ජීවිතේ ditta ධම්ම වේදිනිය වශයෙන්ම ඒ කර්ම එතනම ගෙවලා දාන ක්‍රමය. ඉතින් ඒ නිසා යෝගාවචරය ඊට පස්සේ උත්සාහ කරනවා හිත පිට එන එක නැස කරන්න බෑ. හැබැයි මට මේ අර ආනපාන දිගේ ගිහිල්ලා විවේක ස්ථානට යන්න පුළුවන්. නැත්තම් ඒ නොදන්න තැනට යන්න පුළුවන්. නොදන්න තැන ඉන්න බව දැනගන්න නම් නොදන්න බවට කරදරයක් එන්න ඕන. නැත්තම් දැනගන්න බෑනේ. දැනගත්ත ගමන් මං ආපහු එන්නේ අරමුණටද? එවිල බයනට gedara කරදර නැද්ද? විවේකද? විවේක නම් විවේක බව වාර්තා කරන්න පුළුවන් නම් ඒ පිට යෑමෙන් කිසිම අකුසලයක් වෙලා නැහැ. ඉතින් මේක පළවෙනි වතාවට යෝගාවචර දැනගන්නවා. කළු ලෑලි රටහුණු ලියලා ඩස්ටර් එකේ මැකුවා වගේ අපේ ඇති වෙච්ච සියලු පව් සියලු පව් නෙවෙයි ওই වෙලාවේදී සිත් වෙච්ච පව් ටික ගෙවම් කරන්න පුළුවන්. ඕක තමයි ditta ධම්ම වේදිනිය වශයෙන් පෞගිවම් කරන ක්‍රමය. ඕක සමත භාවනාවේ නෑ. ඕක දාන සීලවල නෑ. ඒක විපස්සනා විතරයි තියෙන හැබැයි හරියටම දැනගෙන ඉදි කරන්න ඕනේ. ඊට එහා ගිය යමක් තියෙනවා. ඒ මොකද්ද? බුදුජානනාංශයේ දේශනා කරනවා තමන්ගේ මූල කර්මස්ථානයෙන් හිත පිට ගියයි කියලා හිතමු. මම අනපානේ ඉන්න ඕනේ. මූල කර්මස්ථානේ දැන් තියෙන සද්දෙක. එතන ඉන්න වෙලාවේදී එතන සතියක් තියෙන්න ඕනේ මයි ළඟ මූල කර්මස්ථානේ සතිය නෑ කියලා. අනේ ඒක හරියම වැදගත් පළවෙනිම රැඩිකල් වාදී පළවෙනිම විප්ලවීය චින්තනය මගේ හිත අරමුණේ නෑ. හැබැයි මම දන්නවා අරමුණ මූල කර්මස්ථාන දැන් තියෙන්නේ සද්දක කියලා. මෙන්න මේ සද්දක තිබුණා කියලා සිහි කරන්න පුළුවන් ගතියට බුදුරජාණන්සේ සරති කියලා වචනයක් දෙනවා. ඊට පස්සේ යාට හොඳට පැහැදිලි කරගන්න ඕනේ මම හින්ද ඉන්න ඕනේ නම් හුස්මේ. උන් මම නිදර්ශනයක් කියන්නේ. මම දැන් ඉන්නේ සද්දක. ඒ නොවිය යුත්තක්. හැබැයි හිතේ කලබලයක් නැහැ විවරණය කරලා කියන්න පුළුවන් මම භාවනා කරන වාඩි උනේ නම් ආනපනෙට හැබැයි ඒක අහම්බෙන් වගේ දන්නේම නැතුව මම සද්දයකට ගිහිල්ලා මම සද්දේ ඉඳද්දිම දැන් දන්නවා මම මගේ හැබෑ නිවහනේ නෙවෙයි ඉන්නේ මම නూరు නුපුරුත් තැනක ඉන්නේ කියලා ඒකට කිසි ලැජ්ජාවක් කිසි කිසි පශ්චාත්තාවයක් ඒකට නොදකින් කියලා ගතියක් ඒකට අරියාදු ගතියක් නැහැ ඒක විවරණය කරලා කියන්න පුළුවන් එයාට මගේ හිත මේ තැනකට ගියා කියලා ඊට පස්සේ ඒක උත්හානි කරෝති හයිලයිට් කරලා කියනවා මට වෙනද කවදාකවත් පුළුවන්කමක් තිබුණේ නැහැ මට බාධා කරපු එක නා කවුද කියලා බලන්න දැන් විස්තර සහිතව කියන්න පුළුවන් සරති විවරති ව්‍යුත්ථානි කරෝති. ඒ නිසා පරිසරයේ පවතිනා වූ මේ තාමකාමී ගතිය නිසා මට ඉබේම අරමුණට එන්න පුළුවන්. නැවතත් අරමුණට එන්න පුළුවන් අන්න ඒ බව මම පිට ගියා මේකටයි ගියේ ඒකේ ඉඳද්දිම මට තේරෙනවා කලබල වෙන්න දෙයක් නැහැ මම මෙච්චරක් මූල කර්මස්ථානෙන් ඈත ඉන්නේ මම මේක වෙනතරම් බය වෙනවා තක්කමුක් කරනවා තක්කමුක් වෙන්නේ මං ආපහු ආවා හැබැයි මේක කාට හරි කියනකම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒක කාට හරි දේශනා කරන්න සරති විවරති උත්ථාන කරෝති දේශේති කියලා ඉතින් ඒකටයි අපි මේ මේ සංසාරේ එකතුනේ අපේ වෙච්ච වැරද්ද තව සත්පුරුෂෙක් ගාවට ගිහිල්ලා කියනවා මං ගියනම් භාවනා කරන්න තමයි හිත පිට ගියා ගියේ සද්දෙකට අනේ මට මේ භාවනාව හොඳ නිසා හිත පිට ගියයි කියලා කලබල වුණේ නෑ. මම දැනගත්ත සද්දක ඉන්නේ කියලා. වේදනාවක් නෙවෙයි කියලා. හිතවිල්ලක නෙවෙයි කියලා. මූල කර්මස්ථාන නෙවෙයි කියලා හොඳටම තේරෙනවා. ඒකට මට ආපහු අරමුණට එන්න පුළුවන් වුණා. මෙන්න මේ චක්‍රය සම්පූර්ණ කරන්න පුළුවන් නම් කෙනෙකුට එයා ඒ අතරවාරදි කිසිම අකුසලයක් සිද්ධ වෙලා නැහැ. තීදු වෙන සියලු අකුසල් අහෝසි වෙනවා කියන්නේ. මේකට බුදුරජාණන්සේ බොහොම ලස්සන උපමාවක් දෙනවා සකුණග්ගී සූත්‍රේ. අපි ඒක මට මතකයි කොහේ හරි වැඩමුළුවකට ඒක විතරක්ම කරා. සකුණග්ගී සූත්‍රයේ තියෙන්නේ මේ කැටකිරිලි කියලා සතෙක් ඉන්නවා. ඒක තමයි සත්තුන්ගේ කුරුල්ලන්ගේ තාම පුංචිම සතා. කැටකුරුල්ලා කියලා අපි කියනවා. ඒකෙත් කිරිල්ලි ඊටත් වැඩිය දුර්වලයි. කැටකිරිල්ලි. කැටකිරිල්ලි පැටව දානවා ගෝයන්කිතක. දාලා ගෝයන්කිත යන්තම් පැටවුන්ට ඉදිගල ගන්න පුළුවන් යනකොට ගොවි ඇවිල්ලා ගොයන් කපනවා. එතකොට කිරිල්ලි කරන්නේ ඊට පස්සේ කෙත ගොවිය හැවට පස්සේ අර හාපු කෙතේ පස් කුලියක් යට පැටව ටික තියලා කියන උඹලට තාම ඉච්චර ගිලෙන්න බෑ. ඒ නිසා මම කෑම හොයහන එනකන් මේ පස් කුලියට හිටපන්නම් කූඩුව නෑ. කෙතේ ගොයිමුත් නෑ. ඉතින් තියලා යනවා කෑම හොයලා ඉන්න. ඔයලාට කැට කුරුල්ලා ඌව මොනක්වත් බලන්නේ නෑ ඌ පෙන්කෙලිනවා. කැටකිරිලි තමයි ඔය තේරම කරන්නේ. ඒක ඉතින් අර මම ඉඳලා හිටලා මම කාන්තාපක්ෂයට ස්තුති කරන්න ඕනේ නම් වචන දෙයක් මම දාන්නේ ඔය. කැටකිරිලි ගැන මේ කතාව යන්නේ කොහොම හරි. මෙහෙම ඉන්නකොට එක කැටකුරුල්ලු පැටියෙකුට කඩිගායක් එනවා. ඌට හිතෙනවා අම්මා එහෙම කිව්වට එළිය හරි අවුව පායලා තිනවා පස් පස්කොඩ උඩට ගියාම මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ කියලා. ඌ ගිහිල්ලා උඩ සෙල්ලම් කර කර ඉනවා සින්දු කිය කිය ඉන්නකොට මේ කුරුළු ගොයෙක් ඇවිල්ලා චස් ගහනවා. ගහලා අරගෙන යනකොට අරුවට දේනවා කට උත්තර නෑ දැන්. ඌ ඌට බැන ගන්නවා මේක තන්නේ කර මගේ වැරද්ද. අම්මා කියපු දේ ඇහුවනම් මට මේ දේ වෙන්නේ නෑ. කාටවත් දොස් කියන්න බෑ. මගේ තමයි වැරද්ද කියනට අර මේ කුරුළු ගෝයා කාටද යකෝ කතා කරන්න කියලා අහනවා. නෑ නෑ ඔයාගේ දෝෂයක් නෑ මේක මගේ වැරද්ද. අම්මා කිව්වා අම්මා කියපු දේ අපිට තමයි මට උනේ. තෝ හිතනත් ඔගේ අම්මා කියපු දේ හිටියනම් තොට බේරෙන්න පුළුවන් කියලා මං කොතන හිටියත් තොට ගන්නවා. කියලා එහෙනම් අපිට chance එකක් දෙනවා ඵලයන් පුළුවන් නම් ගිහලා හැංගියා මම ඔබට ආයෙසරක් ගහනවා අරු ඇවිල්ලා ආපහු කූඩුවට යනවා දැන් මේ සැරේ කූඩුවට යනවා අම්මා කියපු හින්දා නෙවෙයි දැන් තාම තුවාල තියෙනවා ටික වෙලා කියන්න උඩ දෙනවා ආයෙසරක් උඩට යනවා සකුණක්ගේ සූත්‍රයේ බුදුහාමර කියන කතාව උඩට වෙලා ඉන්නකොට දැන් ෆු ඇලර්ට් එකේ ඉන්නේ දැන් ඉන්නකොට කුරුළු ගෝයා ගාගෙන එනකොටම විජහාට පස්කැටි යටට යනවා කුරුළුගොය ඇවිල්ලා වදින්නේ පස් කැටේ එහෙම පපුව පැල්ල මැරලා යනවා. එතකොට කියනවාට දෙවෙනි සැරේ මූ ගල උඩ ඉන්නකොට ඌ කරන්නේ කඩප්පුලි වැඩක්. ජඩ වැඩක්. හැබැයි ෆුල් ඇලර්ට් එකේ ඉන්නේ. අන්නේ දෙවෙනි ඇලර්ට් එක තමයි සතිපට්ඨාන කියන්නේ සමා වෙන්න විපස්සනා කියන්නේ. අපි ඉන්නේ ආරක්ෂක තැන නෙවෙයි. අපි ඉන්නේ වල්නරබල් තැනක. අම්මා කියපු තැන නෙවෙයි. කුරුළු ගොයත් තරවඩු ගුණොත් ඔක්කො හිටියතර ගහමන් අල්ලනවා කියලා තියේදී ඌ ආයෙ කරකොඩ නැගලා ආයෙ පෙන්කෙලිනවා. ආයෙ සින්දු කියනවා. එතකොට ඌට අර කුරුළු ගොයා ගහන සද්දය එනකොටම ඌ ටක් ගාලා අර ගලයට පස්කොඩයට යනවා වගේ තමයි යෝගාවචර තමගේ ආරක්ෂක භූමිය දන්නවනම් ക്ഷേම භූමිය දන්නවනම් නික්ලේශී තන දන්නවනම් කොච්චර කෙලස් තැනක හිඳලා හෝ දැනගත්ත ගමන් නික්ලේශී තැන්ට යන්න පුළුවන් නම් එයාට තියෙනවා බුදු කෙනෙක් පහළ වුණේ උන් ඕකටයි. manussත්ව ප්‍රතිලාභය ලැබි ඕකටයි. ක්ෂණ සම්පත්‍ය කියන්නේ මේකයි. ධර්ම ශ්‍රවණය කියන්නේ මේකයි. සත්පුරුෂ ආශ්‍රය කියන්නේ මේකයි. පැවිද්ද කියන්නේ මේකයි. අම්මට බෑ මාව බේරන්න. කුරුළු ගෑටවත් බෑ මට ගහන්න. මම දැන් ඉන්නේ අනතුරුදායක තැනක. හැබැයි මම ඉන්නේ කන් දෙකෙන් විතරක් නෙවෙයි. හැම ඉඳුරංගෙන්ම අවදි වෙලා. මොනවාරි කරදරයක් වෙච්ච ගමන් වටපිට බැලුවේ නෑ. ටක් ගාලා කුලට යනවා. ඒක තමයි ඉබ්බා කරන වැඩේ. ඉබ්බට පුත්‍ර ජානර කියනවා කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ට යානෝ නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ඉබ්බා තමන්ගේ ආහාර හොයාගෙන යනකොට ඔලුවත් එළිය දානවා කකුල් හතරත් එළිය දානවා වලිගෙත් එළිය දානවා යම් විදියකින් මොනවාරි කරදරයක් වෙච්ච ගමන් ඒක පාට ටක් ගාලා අර අඬු අය ඇතුළට ගත්තට පස්සේ මුඛාඩවත් බෑ ඉබ්බව මරන්න. ඉතින් යෝගාවචරය අඬු බොම්බගෙන තමයි ඉන්නේ. කරදරයක් වෙච්ච ගමන් යා කරන්නේ අඬු අකුල ගන්න. අඬු අකුල ගත්තට පස්සේ හිවලට බෑ ඉබ්බව මේ ගුදුරට ගන්න. ඉතින් අපි සතිපාදලේ පොඩි උන්ට ඉබ්බගේ දෙල්ලම කියලා දෙනවා. පන්තලේ පන්තියේ ටීචර් නැති වෙච්ච වෙලාවේ එක එකට කොනිට යනවා විරිත් යනවා තරහ යනවා ඉතින් පොඩි උන්ගේ දැන් නම් මන් දන්නේ අපි ඉස්කෝලේ යන කාලේ තිබුණා. ඒකට ඒ ළමයාට කියනවා ඔයාට කවුරු හරි කොනිට ඇව්වොත් විරිත් ඇව්වොත් අඬු පුබ්බන්න ගියොත් පරාදයි. ඔයාට අඬු අකුල ගන්න එකයි කරන්න තියෙන්නේ. ඉබ්බෙක් වෙන්න කියන. ඉබ්බෙක් කියලා යට ඕන දෙයක් කරන්න කියන. පේන්නේ නැහැ නේද? කොනිට වෙනවද විරිත් වෙනවද මොනවා හිරුවත් මොනක්වත් වෙන්නේ නැහැ කියලා මේ ඉබි පාඩම උගන්ලා තියෙනවා. එතකොට අර එයාගේ අර තියෙන ප්‍රතික්‍රියා කරන ගතිය වෙනුවට තමන්ගේ කට්ට ඇතුළට තමන් හදාගත්ත අරමුණ ඇතුළට හිත ගන්න එක. ඒ නැත්නම් පිට ගිය රොකට් එක ආපහු වෙලා ලස්සනට ලෑන්ඩ් කරගන්න එක දක්ෂ වුණා නම් බාහිරේ තියෙන වැස්සක් වැස්සත් උඩ ප්‍රශ්නයක් නෑ. ඌව වැව්වත් ප්‍රශ්නයක් නෑ. හිවලෙක් ආවත් ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා එන්න ඕන තැන. මේ තැන දන්නවනම් බුදුජානන්සේ සඳහන් කළ තිනවා අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරන තැන දන්නවනම් රජස් නැතන දන්නවනම් ക്ഷേම භූමිය දන්නවනම් ඒක ලොකු මංගල කාරණාවක් හරදරයක් වෙච්ච ගමන් අපි කරන්නේ අර ക്ഷേම භූමියට පසුබාහන එක විතරයි. පසු බෑවට පස්සේ තමන්ට තේරෙනවා නම් විවේක වෙන්න පුළුවන් කියලා කිසිම අකුසලයකින් අපිට හානි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක නොදන්න කෙනා අකුසල් කරන එකෙන් එකපවක් කරගන්නවා. ඒක නැවත නැවත සිහිපත් කිරීමෙන් තවත් අකුසලයක් කරගන්නවා. මේකෙදී කරපු අකුසල් ගැන සිහිපත් කිරීමක් නැහැ. අපව දක්ෂකමක් සිහිපත් කරනවා මට මොනවා කෙරුවත් මට ඉන්න තැනක් තියෙනවා මගේ කට්ට තියෙනවා මගේ පස් කැටයට ඉඩ තියෙනවා මට මගේ ക്ഷേම භූමිය තියෙනවා කියලා ඒ ക്ഷേම භූමිය දන්නේ නැත්තම් ඒ කියන්නේ කමටහන දන්නේ නැහැ කොහේ හිටියත් මොන කරදරයක් වුණත් කමටහනට එන්න පුළුවන් ඉතින් මේක කාට හරි තේරුණා නම් නිවන් දැක්ක තමයි. ආයි නිවන් දකින්න ගන්න කරදර නැවිත් ඉන්න ඕනේ නැහැ. කොයි කරදරේ ආවත් එයා දන්නවා මේක මගෙන් නැති කරන්න බෑ. ඉබ්බට කට්ට නැති කරන්න බෑ. අන්න වගේ එයා ඊට පස්සේ මේක තීරුම් ගත්තගෙන ඉඳගෙනම පරියන්කේදී විතරක් නෙවෙයි භාවනා කරන්නේ. කවුරු හරි මට බයිනකොට කවුරු හරි මට ගහනකොට මට නොගැලපෙන ඉත්තු ගුණයක් කෙනකොට නොගැලපෙන ආහාරයක් කෙනකොට එයා දැනගන්නවා මේ කොයි එකටවත් තරහ වෙන්න ගියොත් අඬුපුප්පන්න ගියොත් විනාසයි. උඹ ආපහු අඬු අකුල ගනී. කුම්බෝව අංගාන සකේ කලාපේ. කිබ්බා තමන්ගේ කට්ටේ තමා දහම් බික්කු මනෝ විතක්කේ කවුරුත් එක්ක ගැටෙන්න හදනකොට වාද කරන්න හදනකොට මේ අඬු පුප්පන්න හදනකොට මේ ඔතනින් තමයි ඔබ පටලවා ගන්න. කරපු වැරද්ද නෙමෙයි ප්‍රශ්නේ. ආපහු අනිශ්චිතෝ අඤ්ඤ මහිට්ඨ යano. ඒ කරපු වැරද්ද මත හෝ අනුකේනා පුම්බන දේවල් ගැන කිසිසේත්ම තකන්න යන්න එපා. අනිශ්චිතෝ අඤ්ඤ මහිට්ඨ යano කිසි කෙනෙකුට රියැක් කරන්න යන්නත් එපා. බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. එතකොට නිච්ඡාතෝය කැමැත් ඊට පස්සේ යාට ආය මට මේක වේවා කියලා කියන දෙයක් නෑ අනේ මනස මට සමාව දේවා. මොකක් නැහැ යාපව් තමන් ඉන්න කට්ටට ආවනම් නිබ්බා නිබ්බුතෝ පරිනිබ්බුතෝ ඒකමයි නිවන කියන්නේ. ඒක නිසා අකුසල මූලය රාග ద్వේෂ මෝහන ඒ තුනම ප්‍රතික්‍රියා තුනක්. කුසල මූලය කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීම විතරයි. ඉතින් ඒක නිසා අපි උඩ ළමයින්ට මේ මයින් ජායක හදලා මයින් ජායක කුඩු කැලතෙන්න හදලා කියනවා මේ කුඩු කැලතිච්චාම ගේ තමයි ඔයාට කේන්ති ගියාම කෙලෙස ඇවිදිච්චාම ඉතින් ඔයා දන්නවනේ හිතේ හුඟක් වෙලාට එහෙම වෙනවනේ ඒක හොල්ලලා බලන්න කියලා. ඉතින් හරි ළමයි පොඩි ළමයි හරි කැමති. හොල්ලලා කියනවා දැන් ඔක හොල්ලන්නද පොඩ්ඩක් ඉන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ අර කුඩු එහෙම එල තැම්පත් වෙනවා. එතකොට අහනවා දැන් ඒක තැම්පත් වෙලා කියන්නේ හිත තැම්පත්. එහෙම නැත්නම් සමාධිය කියලා අපිට කියයි. දැන් ඔය තැම්පත් වෙන්න ඔයා මොනවද කිරුවේ? මොනවත් නොකරපු එක තමයි. යමක් නොකර සිටීම තමයි. ඒ නිසා අලෝභ දෝස අමෝහ කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීම පමණයි. එහෙම නැත්නම් අපි කරන්නේ මොකද්ද? පව් සමාදන් වෙන එක. ඒකට කියනවා අකුසල සමාදානය කියලා. කුසල සමාදානය කොච්චරද හේතු තිබුණාට අපි කඩප්පුලි හිතේ අනුන්ගෙත් වැරදි දකින්නවා, තමන්ගෙත් වැරදි දකින්නවා කරව පව් ගැන පශ්චාත්තාප වෙන එක තමයි පුත්‍ත්‍ජණයා කියන්නේ. ඒ වෙනුවට බුදුරජාණන් සඳහන් කරලා තියෙන හැම වෙනවා ඒක ඇත්ත පව් කරනවා නමුත් ඉස්සර තරම් දැන් නැහැනේ මම පව් කරන්නේ මම යම් ප්‍රමාණයකට සාන්තිකර තත්වයකට නිවිච්ච තත්වයකටපත් වෙලා තිබුණයි කියලා මේ මහා විශාල පාපතර ලෝකේ මම කොහොම හරි ටිකක් හිත තැම්පත් කරන හැටි දන්නවා කියලා අර හොඳ පැත්ත විතරක් කල්පනා කරොත් එයාගේ හොඳ පැත්ත විශාල වර්ධනයක් සිද්ධ වෙනවා. හොඳ පැත්ත අපිට ඇවිල්ලා තියෙන්නේ ගෙවෙනවා දැකලා. හට ගන්නවා දැකලා නෙවෙයි. ඉතින් දවසක් බුදුජානනාංශයේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නකොට අසිබන්ද පුත්ත කියලා මිනිස්සෙක් එනවා. එයා ඇවිල්ලා වෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලෙක්. එයාට පස්සේ බුදුජානනාංශය අහනවා මේ බොම්සුවදෝ බාර අරගෙන නිගණ්ඨනාථ පුත්තේ ගෝලෙක් ඕගොල්ලන්ගේ ගුරුන් ආශ්‍රය ඕගොල්ලන්ටත් මේ ශික්ෂාවක් උගන්වනවාද කියලා ඌව අපිට ලොකු ශික්ෂාවක් තියෙනවා අනේ මං හරි ආසයි ගන්න ගන්න කියලා වාගේ මොකද්ද ශික්ෂාව ඔබ ගුරුනාංශ ඔයාලට දීලා තියෙන හික්මීම මොනවද කියලා කියනවා අපේ ගුරුනාංශ කියනවා සත්තු මරන්න එපා සත්තු මරුවොත් ඒකාන්තෙන් අකුසලයක් ඒකාන්තෙන් අපායක් වරකම් කරන්න එපා වරකම් කරුවොත් ඒකාන්තෙන් අකුසලයක් අපායක් කාමීත්‍යාචාරය කරන්න එපා. බුරු කියන්න එපා. සුරාපානය කරන්න එපා. පස්පවුමයි. ඔය බුද්ධ ආගමට ඔක කිසිසේත්ම අදාළ නැහැ. ඔක මේ කොයි කොයි ආගමෙත් තියෙන දෙයක්. ඒක නිසා යංකම්ම යංකම්ම බෞලී කරති තන්තන් නීපුපනීයති කියලා යම් යම් කර්මයක් වැඩිපුර කරනවා නම් ඒ අනුව යා අපායට යනවා. ඒතර බුදුරජාණන්සේ ආනන්දමරුගෙන ආනන්ද මේ විදිහට බැලුවොත් එක එක්කත් අපායට යන්න බෑනේ. බුදේ පවුම නෙවෙයි කරන්නේ. පවු කරනවා තමයි ටිකනේ. අපිට දවස පුරාම සත්තු මර මර ඉන්න පුළුවන්. සත්‍යක් මරා වුණා. tapi දවසේ සත්තු මරණ ප්‍රමාණය වැඩි සත්තු මරන්නේ නැති ප්‍රමාණයද. ඒකට ආනන්දම කියනවා සත්තු මරණ මිනිස්සෙක් වුණත් දවස පුරාම මාළු බාන්න බෑනේ. උපේ අටක් කරලා බෑ 16ක් බුදිය ගන්නනේ. හොරගම් කරන එකයි කියන්නේ. ඌ හොරගම් කරාට දවස පුරාම හොරගම් කරන්නේ නෑ. ඌ ටිකක් හොරගම් කරගත්තා ඊට පස්සේ නිකන් ඉන්නවා. වැඩි වෙලා කොරකම් කරන්නේ නැහැ. කාමමිත්‍යාචාරය වුණොත් දවසම කරලා බලන්න බෑ. කරන්න බෑ. කාම මිත්‍යා නෙමෙයි කාම ආචාර වුණත් කරලා බලන්න කරන්න බෑ. බොරු කියලා හිසජන පරිසෝන දවස පුරාම කරන්න බෑ. දවස පුරාම බොඩක් බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒතකොට වැඩියෙන් කරන්නේ පවුද පින්ද. පවු කරන එක තියෙන පවු නොකරන එකද. ඉතින් එහෙමනම් ආනන්ද කොහොමද මේ අපාය යන්නේ? මේක වැඩියෙන් කරන්නේ පවු නෙමෙයි. කියනකොට අර ආශිබන්ද පුත්ත ඔළුව මෙහෙම පොළවේ ගහගන්න. ඒ කියන්නේ ඔයා යාට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. බුදුජානන්සේ ඒ වෙලාවේදී පොඩි ඉඟියක් දෙනවා ආනන්ද හැඳුරන්න කදාචි කරහචි ලෝකේ ආනන්ද උපජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. ආනන්ද මෙන්න මේ වගේ ලෝකේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ ශික්ෂාවක් උගන්වනවා කියලා නතර වෙනවා. ආනන්දමරු විජහාට ඉස්සරහට ගිහිලා අනේ අප කෙරේ අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ මේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වචන් වහන්සේ නමගේ ශික්ෂාව අපට කියලා දෙන්නේ කියලා. ආනන්ද සර්වචන් වහන්සේත් කියනවා සත්තු මරන්න එපයි කියලා. සත්තු මෙරුත් අපාය යනවා කියලා. සර්වචන් වහන්සේ කියන හොරකම් කරන්න එපා. කාමීත්‍යචාර කරන්න. බොරු කියලා හිංසචන කරන්න එපා. කියලා යම් කිසි කෙනෙක්ගේ සර්වචන් වහන්සේගේ වචනේ අහන්න කැමති නම් ඒ ශික්ෂාව ගරු කරන්න කැමති නම් එයා ඇවිල්ලා කිව්වොත් අනේ ස්වාංශ මම මේ මෙතෙක්කල් සත්තු මැරුවා. අයිතෝර බුදුහාම කියනවා ඒකෙදින් ගණන් ගන්න දෙයක් නැහැ. දැන් සත්තු මැරුවා නම් දැන් සත්තුන්ට අපේ දානේ දීපන්. අද ඉඳලා අපේ දානේ දීපන්. ඔබ හොරකම් කරා නම් දන් දීපන්. කාමීත්‍යාචාරය කරුවා නම් කාමවස්තුන්ට අරසව දීපන්. බුරු කියලා හිස්සජන පරිසෝජන කිව්වා නම් ඒක වතා නොකර හිටපන්. සත්‍ය කතා කරපන්. බීලා හිටියා නම් සතිය වඩපන්. අසතිය මේ එහෙම නැත්නම් ඒකට කියන්නේ මජ්ජ පමජ්ජ මත් වීම සහ පමාදයටපත් වෙලා හිටියනම් අප්‍රමාදේ වඩපා. ඉතින් ආනන්ද මේ මිනිස්සයා පව කර බව දැනගෙන සරුවච්චානන්සේක උපදේශය දැනගෙන එයා කවදාරි හිතන්න අර මරපු සත්තු ගන්න වැඩිය මේ අබේදානෙ දුන්නයි කියලා. මේ යම් ප්‍රමාණයක් හොරකම් කරනවා නම් ඒ හොරකම් කරපු ඉක්මවල ප්‍රමාණය ඉක්මවල දන් දුන්නයි කියලා. මෙයා පච කේලම් හිස් වචන පරිස් වචන කතා කරලා තිබුණා. ඊට වැඩි ප්‍රමාණයක් මෙයා සත්‍ය කරු වචන කතා කරා කතා නොකර හිටියා. ඒ වගේම සුරාපානය කරන වෙනුවට දවස පුරාම අවදියේ ගත කරලා අර පව ප්‍රමාණය ඉක්මවලා පින් ප්‍රමාණය මතුවෙන දවස ආපුවා මොකද වෙන්නේ කියලා. එයා පව කර බව දන්නවා. දැන් බුදු කෙනෙක් දැක්කා උපදෙස් ලැබුවා. එයා බැඳගෙන පින් කරනවා දැන්. එහෙම නැත්නම් පව නොකර ඉන්නවා. එයාට ඇති වෙන පව් ගෙවම් කරගෙන මේ අකුසලයේ ගෙවම් කරන කුසලයේ මතුවෙච්ච දවසට ඒ කෙනා හරියට කන්දක් උඩ නැගලා හග්ගෙඩියක් පිම්බහම කොච්චර දුරට යනකම් හග්ගෙඩිය සද්ද ඇහෙනවද ඒ වගේ මේ පුද්ගලයාගෙන් නිකුත් වෙන ඒ මෛත්‍රී සහගත හිතවිලි දන් දීමේ හිතවිලි කාමීත්‍යාචාරය නොකිරීම හිතවිලි අවදි භාවයෙන් ඇතිවෙන හිතවිලි ලෝකේ පුරා පැතිරෙන පටන් ගන්නවා එයා දන්නවා මම අරක ජීවිතේ හිටියනම් මම ගොඩක් පව් කරනවා. දැන් නෑ කියලා ඒ ඒ කරපු අකුසල් ඉක්මවලා මෙයාගෙන් කුසල් වෙන්න පටන් අර ගන්නවා. එතකොට එතකොට මෙයා පව් කරපු පුද්ගලයෙක් උනත් දිව්‍ය ලෝකයන්. බුදු කෙනෙක් පහළ වෙලා නැත්නම් පින් කරපු කෙනත් අපාය යනවා. ඒ නිසා ඔයගොල්ලෝ කර්මය ගැන දන්න හරිය බොහොම ටිකයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා Taman දන්නවනම් පව් කෙරුවා කියලා ඒකට බුදුහාමරගෙන් ප්‍රතිකර්මය අහගන්න. ඒ දේ කරන්නේ පව් කෙරුවා කියලා අපි ඒකට සිංහල වචනයක් තියෙනවා මේ අවකාපු එකගෙන මොලේ දන්නේ. මොලේ දන්නේ නිසා හොඳට අහගන්නවා බන. අහගෙන ඉවරලා ඒකට කරන්න ඕන දේ ඌ සීමාවක් නැතුව කරනවා. කරලා ඌට තේරෙනවා දවසක මං කරපු පව් ඉක්මලා පින සිද්ධ වුණයි කියලා ඒ මනුස්සයාට ඇතිවෙන සතුට මුළු ලෝකෙටම ආදර්ශයක්. ඒකයි මම ওই දවල් ධර්ම මේකෙදිත් මතක් කරේ. මේ චණ්ඩාශෝක රජුරෝ කාලිංග යුද්ධෙදී පුදුමාකාර ගාණක් ඇති ගියා. අසීමිත ලේව ගංගාවක් පැගිරුවා. පැගිලා හරි ශෝකෙන් හිටියේ. ඉන්නකොට තමයි අනුරුද්ධ මේ නිග්‍රෝ සාමණේර ඇවිල්ලා බණක් කිව්වේ. නහි වේරේන වේරාණි වේරා සම්මන්තිද පුදාචනං අවේරේනච සම්මන්ති ඒත ධම්මෝ සනන්තන වෛරෙන් වෛරේ සංසිද්ධෙන්නේ නැහැ ඔය කරපු අකුසලයේ ගැන පශ්චාත්තාපෙන්න එපා මම ඔබට කියලා දෙන්නම් ඔකට කරන්න ඕන දේ දැන් අපේ දානේ දීපන්. ලෝකේ ඉස්සල්ලාම සතෙකුට පවා අපේ දාමේ ලීමේ පිළිබඳව සෙල්ලිපේ ලිවි අශෝක රජුරු. සතෙකුටවත් මරන්න දුන්නේ ඊට පස්සේ ඒක පැතිලා ගියාම ලෝකේ පහළ වෙච්ච එකම ප්‍රාදේශීය අධිරාජ්‍යවරයා ධාර්මික රජ කෙනෙක් වුණා. මොකද එයා කරබව පව් දන්න නිසා බණ ඇහෙනකොට විශාල සතුටක් ඇති වෙනවා. මට දැන් මේකට පිළියමක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමන් කරපු පව් ගැන කල්පනා කර පශ්චාත්තාප වෙලා හිටියොත් බුදුන්සේ සඳහන් කළ දෙන ඔය නිගණ්ඨනාත පුත්ත වගේ අනීමන් සතික් මරුව මං අපාය යනවා අනීමන් සතික් මරුව මං අපාය යනවා කී කිය හිටියොත් ඌ යනවා යනවාමයිලු. ඒ කියන්නේ අකුසල් සමාදාන නිසා. බුදුහාමුදුරුවෝ කියනවා සත්තු මරුවා නම් අබේදාන දීපයි ඊට පස්සේ අබේදානේ සමාදන් වෙලා කරපු අකුසල් ගැන කතා කරන ඉතින් ඌට සතුටු වෙනවා නේ බුද්ධ උත්පාදේ ලෝකෙ ලොකටින දෙයක්. මට හම්බෙච්ච manussත්ව වටිලාභේ ලකුණක් නැ දෙයක්. මට හම්බෙච්ච ක්ෂණසම්පත්තිය වටින දෙයක් කියලා. ඒක නැවත නැවත කරනවා. කරලා කරලා කරලා අර අකුසලිය ගෙවම් කරලා කුසලයේ මේ පැත්තට එනකොට අරුණ නගිනකොට අන්ධකාරය තල්ලු කරගෙන ආලෝකය පහළ වෙන්න වගේ එයාට එන ඒ සතුට එයාට විතරක් සීමා වෙන්නේ නැහැ ලෝකෙටම යනවා. ඉතින් ඒ දේ කරන්ඩ එක්කෙනෙකුට පුළුවන් නේ. එක්කෙනෙකුට පුළුවන් නේ මම ඉතින් කොච්චර දෝ පෞසිද්ධ වෙලා තිනවා කාට හරි කියන්න පුළුවන් ද නැහැ මම ඉතින් කවදාකවත් සතියක් මැරිලා නැහැ මම ඉතින් කවදාකවත් හොරකම කියන්න බෑ ඉතින් ඒක නිසා මේ දීලා තියෙන උපක්‍රම උත්තර සතියෙන් ඉඳගෙන මම සත්පව නොකර ඉන්න චිත්තක්ෂණ කීයක් තියෙනවා සතුමත් චිත්තක්ෂණ කීයක් තියෙනවද කියලා සතුට වෙන්න පටන් ගත්තොත් අපි මේ කරගෙන යන වැඩමුළුවේ තියෙන ගැම්මත් එක gedara ගියා එහෙම නැත්නම් අපි පෞල් ජීවිත කෑවත් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ දරුවන් අන්දාකරණයෙන් මෙබන්දා කියලා ඉඳලා හිටලා යමක් කමක් කරන්න වෙනවා. නමුත් ඒක කරන්නේ මනාපෙන් නෙවෙයි. මට ඕන කරලා තියෙන මේ සම්‍යක් ජීවිතය කියලා ඒක ගත කරන්න තියෙන ඉඩ ප්‍රස්තාව බැලුවොත් ඕනම කෙනෙකුට මේට වැඩිය හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. මොකද මම ඔයගොල්ලෝ ඔක්කොටම වැඩිය පව් කරපු කෙනෙක්. හිත හිත කරපු එකනේ. ඊට පස්සේ මේ අවුරුදු 20 30 යනකොට තේරෙනවා අනේ මං වගේ කෙනෙකුට බුද්ධ ධර්ම ලැබිච්ච එකත් බුද්ධ ධර්ම තමයි ඉතින් අපි උප්පන්නෙම මේ ධර්මයක් ලැබිච්ච එකත් පුදුමයි මොකද අනිත් පැත්තටමයි ගියේ. නමුත් ඒ බව දන්න නිසා හැම චිත්තක්ෂණයකම සතියෙන් ඉනකොට මට පුදුම සතුටක් ඇති වෙනවා මොන පිනක්වත් එපා අඩු ගානේ පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කරන්නෙම හිතාමතා කරන හැම දෙයක්ම පවක් කියලා හිතන්නකෝ. මම හිතන්නේ ඒකට ඕගොල්ලෝ එකඟ වෙන එකක් නැහැ. ඊතමතා කරන හැම දෙයක්ම පවක් කියලා සර් ආත ෂෝෆන්හවර් බටහිර මානසික විද්‍යාවට ඉගෙනුවා. එතකොට බටහිර මානසික විද්‍යාව පුළුවන් තරම් මෙයාව කපලා බැනලා මේ මොකද්ද මේ කතා කරන්නේ අපේ චින්තන ලෝකයක් නේ තියෙන්නේ කියලා. පස්සේ ෆෙඩරික් නීච්චේ අරක තව දුරටත් ඉදිරියට ගෙනිච්චා. බෞද්ධයාට මේක කියලා දෙන්න අමාරු නෑ. මොකද්ද? සබ්බේ සංඛාරා දුක්ඛා. සංස්කාර කියලා කියන්නේ හිතලා කරන වැඩ. සබ්බේ සංඛාරා දුක්ඛ. හිතාමතා කරන හැමදේම දුකක්. ඒ නිසා වෙන දෙයකට යන්න අරින්න. හැබැයි ඒක නිකන් මේ දෙය තුන මං කෑවා වගේ ඉඳලා හරියන්නේ නැහැ. ඒක හිතා ගන්න මගේ මේ ධාර්මික ජීවිතේ නිසා වෙන ඕනම දෙයක් මං බාර ගන්න. හැබැයි මොනම දෙයක්වත් මං කරන්න යන්නේ නැහැ. වෙන කෙනෙක් කෙරුවයි කියලා මං තරහ වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ හිතනවනම් කරලා මම කිරුම මම අයියා මම අක්කා මම මුදුන මම මේ නායකයයි කියලා කරබල්ලා අපිට ප්‍රශ්න නැහැ. මේ කරන්නේ නැහැ. කියලා මේ එන දෙයට හැඩගස්සන්න පුළුවන් නම් අපේ දරුවෝ ටික තාම පමාණයි. තාම පමාණයි. කස්තිරම් ගහන්න ගියොත් උඩ උඩ උඩපින බඩපිනුම් ගහන්න ගියොත් වෙන්නේ අකුසලෙ. ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක ඕගොල්ලෝ මැරුණාට පස්සේ මිනි පෙට්ටියටත් කියනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා මිනියටත් කියනවා. හැම හිතමත කරන හැම දෙයක්ම අකුසලයක්. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනාබිරත සංඥා කියලා. විශේෂයක් මතු කරලා පෙන්වන බුදුහාමුදුරුවෝ දසඤ්ඤා සූත්‍රය මම හිතන්නේ කවුරුත් වගේ දන්නව ඇති. ඒකේ තියෙනවා යේ ලෝකේ උපයෝපාදානා චේතසෝ අදිඨානාපි නිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ සබ්බ සංකාරයේසු අනබිරත සංඥා. සියලු සංස්කාරයන් කෙලේ අබිරමණය කරන්න එපා. උපය උපාදානා උපාදාන කියලා කියන්නේ අපි උපේ කියන්නේ එළඹෙනවා. උපාදාන කියන්නේ අල්ලබදා ගන්න. චේතසා හිතින් හිතනවා. අදිඨාන අදිෂ්ඨාන කරනවා. චේතස අදිඨානාබි අබිනිවේෂ. ඊට පස්සේ තමන් හදාගත්ත දෙයට රිංග ගන්නවා. තේ පජහන්තෝ එහෙම දේවල් කරන්න එපා. විරමති අනේ මම ඉතින් උනා තමයි මීට ඉස්සරහට මම නෑ ওই ලැබෙන දෙයක් ලැබිච්ච දෙයක් කාලා මං ජීවත් වෙනවා කියලා විරමතින උපාදීයන්තෝ අල්ලගද නැත්නම් ඒක තමයි හික්මීමේ අන්තිම හික්මීම ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ වෙත පැමිණිච්ච දෙයට ලෑස්ති වෙනවා මිස මට අරක වේවා මේක වේවා කියලා අයිතිවාසිකම් කියන්න යන්නෙත් නැහැ. ලැබිච්ච දේට විරුද්ධ වෙන්නෙත් නැහැ. මට මේක දෙන්න ඕනේ කියලා කවදාකවත් මොනම දෙයක්වත් ඉල්ලන්නේ නැහැ. ඇයි මට මේක හම්බුනේ කියලා ලැබිච්ච දා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඉතින් මේක තමයි තපත කියන්නේ. මේක තමයි මහානකම කියලා කියන්නේ. ඉතින් ඒක මහානකමක් වෙන්න නම් අපි මේ හිතාමතා කරපු දේවල් වලින් සිද්ධ වෙච්ච අකුසල් ප්‍රමාණය රාත්තල් ගාන දැනගන්න ඕනේ. මෙතෙක් කල් කාපු රාත්තල් ගාන දැනගෙන මින් ඉදිරියට ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකත් මේ බයට පක්ෂ වෙයි කරනව නෙවෙයි. සතිය වඩලා මොනවත් නොකර ඉන්න පුළුවන් තැනට හිත ගෙනියන්න පුළුවන්. ඒ එතෙන්ට යනකොට කාය සංකාරත් නැහැ, වචී සංකාරත් නැහැ, මනෝ සංකාරත් නැහැ. මොනවත් නැති ඉන්න බව දන්නවා. ඉන්නකොට ඒක නැති වෙනවා. ආයෙ මොකක් හරි එකකින් කරනවා. තරහ වෙන්න එපා. කියන්නේ මට ආයෙත් එතෙන් යන්න පුළුවන් නෑ. ඒ යන්න පුළුවන් ගතිය කඩන්න බෑනේ කාටවත්. ආන්නේ විදියට කවු ඕන කෙනෙක් හලහප්පල දාන්න. ඒ හලහප්පල දාන එක නා ගිය ගම මම ආයෙසරයක් හරියට උතුරු කට්ටර කොච්චර පයින් ගැහුවත් අන්තිමට උතුරට ගිහිල්ලා නෑ නතර වෙන්නේ. ඕන කෙනෙකුට පයින් ගන්න කියන්නේ. උඹල පයින් ගාලා ඵලයල. ගිහිල්ලා නතර වුණාට පස්සේ ඉබේම යන්නේ උතුරට. ඉතින් ඒක manussකමේ මූලික ලක්ෂණයක්. බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතවතෝ පුතුජනෝන අපජානාති. තස්ස අසුතවතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මහණ මේ හිත කොහොමඩත් පිරිසුතුයි. පබස්සර මිදම් බික්කවේ ආගන්තුක උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨ මේ එක එකනා අපේ උළුවට දාපු මේ ඔළුවේ දාන ස්ක්‍රිප්ට්ස් වගේක් දාලා තිනවා අම්මා අරක මේක උගන්ලා තිනවා තාත්තා අරක මේක උගන්ලා තිනවා ටීචර්ස්ලා ඒ කුණු හරප ටික තියෙන්නේ මේ පිටලෙල්ලේ ඇතුලේ තියෙන දඹරත්තර අපි ඒක දන්නේ නැත්තම් අපි හිතනවා අයියෝ මං හරි පාපතරයෙක් මං හරි කර්මකාරයෙක් මට මහා කාලකන්ණියෙක් කියලා දී මනුස්සයට භාවනා හරියන්නේ නැහැ නමුත් යම් කිසි කෙනෙක් හිතනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං සුතෝතු වරිය ශාවකෝ ජානාති. අසූ ඥානයක්වත් තියෙන කෙනෙක් දන්නවා මේ manussත්ත්ව ප්‍රතිලාභයක් මට තියෙන්නේ. බුද්ධෝත්පාද කාලයක් තියෙන්නේ. ක්ෂණ සම්පත්තිය තියෙනවා. ওই පිටලෙල්ල මගේ කෙලස් තියෙනවා. හැබැයි ඇතුලේ දඹරක් තරම්. මම යනවා මේ පිටලෙල්ල විදගෙන ඇතුලේ දඹරක් තරම් දකින්න ගියොත් අපිට පේනවා හැම කෙනෙක්ම ඇතුළතින් හරි පිරිසුදුයි. හැම කෙනෙක්ම පුදුමාකාර පිංවන්තයි. ඉතින් කෙනෙකුට ගරහන්න එපා වෙනවා. වැඩක් නැහැ. මොකද මේ වෙලාවේ වැරද්දක් කරුවට ඒක නෙමෙයි ප්‍රകൃතිය. කියලා අර කෙනෙකුගේ තියෙන මේ උප්පත්තියෙම ලැබිච්ච මේ ඇතුළත තියෙන දඹරතරන ගතිය දකිනවා නම් ඒක කියනවා manussත්වය කියලා. ඒක කාල් මාක්ස් තුමා කිව්වා මිනිස්සයා ස්වභාවයෙන් හොඳයි පිරිහිලා තියෙන පන්ති සටන නිසායි කියලා. මේ පන්ති ભેද නිසා මිනිස්සු ඇවිස්සලා තියෙනවා කියලා. සර් අයිසෙක් නිව්ටන් කිව්වා ඕනම වස්තුවක් අවකාශය හරහා ගමන් කරනකොට සරල රේඛාවෙන් තමයි ගමන් කරන්නේ කියලා. ඒකේ චපල ගති නෑ. චපල වෙන්නේ හැප්පුණොත් විතරයි. ඔය තුන් දෙනාම කියලා තියෙන එකයි. මේ ප්‍රകൃතිය හොඳයි. මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදි මේ ක්‍රියා කළා වැරදි හැප්පිච්ච නිසායි මේ කතා හැප්පෙන තුනිකන් හිටපන් ජීවිතේ මල් විහිං පල්. මේ පැහිකම් කරන්න ගිහිල්ලා. කරබන ආයසරයක් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ඉඳලා බැලුවොත් අපවර පිරිසිදුට යන්න කිසිම බාධාවක් කිසිම කෙනෙකුට නැහැ. හැබැයි කවුරුත් හිතන්නේ හිතන්නේ බුදු කෙනෙක් පහළලා අපිට මෙන්න මේම ස්වර්ණමය මාර්ගයක් තියෙනවා කියලා දෙනවා. සාරිපුත්‍ර සාංශි උගන්වන්නේ මේකයි කියලා අපි හිතන්නේ අපි තුනේ මෛත්‍රී බුදුහාමර ඇවිල්ලා අපිට ආශිර්වාද කරන්න ඕන. අපිට අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියලා අපි ළඟ නැති මොනවදෝ හිතානේ ඉන්නවා. ඒ ටික නැති දේ තියෙනවනේ නිවන් දකින්න පුළුවන් කියලා. මේක මේ එකකවත් එහෙම මොකක්වත් ආරිපුත්තු සාරි මතක් කරන්නේ අපි කරපු පෞටික පෞටික වශයෙන් දන්නවනම් ඒ හොඳට ඕම ඇති. ඊට සාපේක්ෂව තමයි පවු නොකර සිටීම විතරයි අපිට තියෙන කරන්න තියෙන කුසලය. ඒ කුසලය කරනකොට ලෝභය කියන්නේ ලෝභය කියලා දන්න චෛතසිකය දැන ගැනීම කුසලයක් කියලා තේරෙයි. ද්වේෂය කියන චෛතසිකය නරක දෙයක් තමයි. දැන ගැනීම කුසලයක්. මෝහය කියන එක දැන ගැනීම කුසලයක්. කුටිම්ම කියනවා නම් අමෝහය කියලා කියන්නේ මෝහයේ ප්‍රමාණය දැනගන්න එක විතරයි. නැත්නම් ලෝකේ ඥානය කියලා කියන්නේ තමන්ගේ මෝඩකම දන්න එක විතරයි. මම මෙච්චර මෝඩෙක් නැත්නම් මෝඩි කියලා කියන්නේ කොයි එක හරි ඒක දන්නවනේ ඒක තමයි ලෝකේ තියෙන ලොකුම පින. අපි දන්නවනම් කණ්ණාඩියක් ඉදරහට ගිහිල්ලා මේ කණ්ණාඩියේ කැත නෙමෙයි මූණේ කැත කියලා එච්චරයි. අපි කණ්ණාඩිය බිම ගහලා වැඩ නැහැ. මේ මම ජරා කණ්ණාඩිය මේ නිකන් මට මූණ මගේ ලස්සන මූණ කැත කරලා පෙන්වනවා කියලා අපි කණ්ණාඩිය පොඩි කරනවා. කණ්ණාඩි පොඩි කරලා හරියන්නේ නැහැ මූණ කැතයි. ඒකේම තමයි ඉතින් මොනව කරන්නේ. ඒක බාරගත්තා නම් ලොකු කුසලයක්. ඉතින් ඒකට මේ ත්‍රිපිටකයේ තියෙන මේ ඒවට සම්බන්ධ වෙලා තියෙන සූත්‍ර කවම දාගවත් බණකට ගන්නෑ. සූත්‍ර ටිකක් තියෙනවා පුදුමාකාර විදිහට මේක ඉස්මතු කරලා පෙන්නලා ඒ සූත්‍ර ගන්න නැත්තේ මොකද? ඒවා මේ සදාචාරවාදියාට ටිකක් නරකට හිටලා තියෙනවා. සදාචාරවාදියා කියන්නේ පව් කෙරුවොත් මමයි විනිශ්චය කරන්න ඔබ අපායට යන්න ඕනේ කියලා. බුදුහාමුදුරු කියනවා එහෙම පව්කාරයෙන්ද ගල් ගහන කතාවක් මේකේ නෑ. ඌ වැරද්ද ඌට පෙන්ලා දීලා මේකට නිවැරදි කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට බුදු කෙනෙක් ආවේ සදාචාරවාදියා පැත්තකට කරලා කියනවා. උඹට මේ ඡණ්ඩාසෝකට ධර්මාශෝක වෙන්න පුළුවන්. දුටුගැමුණු රජුරවන්ට ශාසනයක් නගා හිටවන්න පුළුවන්. ඒ නිසා පව් ප්‍රමාණය අපිට අවාසියට හිටලා නැහැ. ඒක හරියට දන්නවනම් ඒක ඒකට අපි කියන ප්‍රතිවිෂ කියලා ප්‍රතිනිධිය හරියට දන්නවනම් ඒක දීපු ගමන් පව් කරපේ කරන හොඳටම තේරෙනවා මේ ශාසනය මට වැඩ කරන්න හැටි. ඒ නිසා පින් කරන අයට ඒක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ ওই ශාසනේ. පව් කරන අයට මේක අවශ්‍ය වෙන්නේ ඒක අරගෙන හරියටම මේක පොළ ගණන් පොළඟට අවශ්‍ය ප්‍රතිවිෂ දෙන්නේ. මේක ණයන ණයට අවශ්‍ය ප්‍රතිවිෂ දෙන ජීපු ගාම විස ඉවරයි. අන්න ඒක හරි මේ තේරෙන තුළු එකක්. ඒක බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා. ඕලාරික පරිසම්පන්නයි සංකතයි බොහෝම පැහැදිලි තේරෙන දෙයක්. ඒ වෙනුවට කරන්න තියෙන දේ කරපු ගමන් අර තිබිච්ච එක ඉරේතර පෙන්සලෙන් ලිව්වා. ඉරේතරකින් මකලා දැම්මා වගේ කලුල ඇල්ලේ චෝක් වලින් ලිව්වා. ඩස්ට් එකෙන් මකලා දැම්මකේ මකන්න පුළුවන්. අන්න ඒ දේ අත්දකලා තියෙනවා. අත්දකින්න Brahmacharya යොදාගත්තා නම් ඒකට බුදුහාම කියන අවුරුදු 7ක් යයි වැඩි මොනොත් කියලා. හතින් මේක තේරුම් ගන්න පුළුවන්. අන්තිමට කියනවා දවස් 15න් පුළුවන් කියලා. දවස් 7න් පුළුවන් කියලා. බෝධිරාය සූත්‍රය කියන මේ කාරණේ උදේ හරියට දැනගත්තා නම් හැන්ද වෙනකොට මේක Tamanට දැනගන්න පුළුවන්. කොච්චරක් මේ පව් ditta ධම්ම වේදිනිය වශයෙන්ම ගෙවලා අපි ලබනාත්මයට ගෙනියන්නේ නැහැ. අද අද එතන එතනම මේ ණය ගෙවලා දානවා වැල් පොලියට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා එක චිත්තක්ෂණයක් සතුටුමත් වීමෙන් තමයි මේ සංසාරේ පුරාවට ගෙනාපු මේ මෝහ පටල සියල්ලම කපලා අඩියටම ගිහිල්ලා පෙන්නවා මෙන්න මේ චිත්තක්ෂණය පුළුවන් නම් ඒකට දක්ෂ නම් ওই චිත්තක්ෂණ 2 3 4 5 පවත්තන එක තමයි සති ප ဋ ාණය කියලා කියන්නේ. සතිය පිහිටුවීම. ඒ නිසා සතිය පිහිටපු ඕනම කෙනෙකුට මේ බලාපොරොත්තුක මේ ආලෝකයේ වැටෙනවා. නමුත් ඒක මේ නිකම්ම වෙන්නේ ඒක මල් මාලිකට මල් ලැබුණා වගේ නවගුණ වල ගණන් කරනවා වගේ එක එක එක එක සතිචිත්තක්ෂණ වැඩි කරගන්න උත්සාහකරනද ඒ සඳහා ඊට වැඩි ගොඩාක් සමීකරණ දැනගන්න උපකරණ වෙන මොනක්වත් අවශ්‍ය කරන්නේ මේ බණවල නම් සූත්‍රවල නම් ගොඩක් කරුණු තියෙනවා තමයි. මත හැම එකකින්ම කරන්නේ අර වඩන සතියේට ආවඩායිවෝන් කියලා දියුණු පවුණු කිරීමටයි ඒක පිටින් කෙරෙන එක තමයි ඉසල වෙන්නේ ආධුනිකයට වෙන්නේ ඒකයි පහු වෙනකොට පහු වෙනකොට කවුරු නොකියුවත් Taman විසින්ම Tamanට ඒක ආදර්ශ පාඩයක් කරගන්නෝ හැම චිත්තක්ෂණයම පුළුවන් තරම් සතිමත් වෙන්න අප්‍රමාද වෙන්න. ඉතින් අද ධර්ම දේශනාවත් ඒ වගේ Tamanට ඒ වගේ අප්‍රමාද වීමට සතිමත් වීමට ධෛර්යයක් ශක්තියක් බලයක් වෙනස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා